කෝ මග්ගං අගමාසින් මග්ගං කෝ මේ ගච්ඡන්තස්ස කායෝ කිලන්තෝ හඳ දාමි නිපජ්ජාමි සෝ නිපජ්ජති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කුසීත වස්තු වල හතරවෙනි කාරණාවට ආරම්භය ලබා ගන්නයි මේ පාලි වාග්මාලා විදිහෙන් තියාගත්තේ මේ විදිහට අපිට දත යුතු කුසීත වස්තු 8ක් තියෙනවා ඒ අටම පාන භාගීය ධර්ම වශයෙන් තමයි නම් කරන්නේ. කෙනෙකුගේ මේ ආධ්‍යාත්මික ගමනේ පරිහානියට හේතු වෙන පසුබෑමකට හේතු වෙන දේවල් විදියටයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කුසීත වස්තුම තමයි දැනගෙන කෙනෙකුට ඒක විද්‍යාරම්භ වස්තු බවට එහෙම නැත්නම් ඒකේ ක්‍රියාශක්තිය වඩන පැත්තට යන්න පුළුවන් වෙනවා. ඒ චක්කුසීත වස්තු කතාව ටිකක් කුසීතිය දනවන තමයි. මොකද දැන ගැනීම පසුබෑමක් ඇති කරන්න කුසීත කරන්න නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ හරහා ඒයින් ජනිත කර ගන්න පුළුවන්. ඒ විදි ආරම්භ ගතියටයි. මුචි අපි ඊයේ තුන්වෙනි කාරණාව වශයෙන් සඳහන් කරේ ඉදිරිපත් කරගත්තේ මුනිත ප්‍රංආවසෝ බික්කුණෝ මග්ගං ගත්තම් ගන්තබ්බෝ හෝති යම් කිසි කෙනෙකුට ගමනක් යන්නේ ඉස්සර වෙලා කල්පනා වෙනවා මේ ගමනේදී මට දැනෙන වෙහෙස වෙනවා. ඒ නිසා යන්න ඉස්සෙල්ලා නිදා ගන්නවා. එහෙම නැත්නම් කුසීත වෙනවා. දැන් මෙතන කතා කරන්නේ එවැනි ගමනක ගිහිල්ලා ආවට පස්සේ ගමනෙන් පස්සේ ගමනේදී මගේ හිත මගේ කය වෙහෙස වුණා, ක්ලාන්ත තත්ත්වයටපත් උනායි කියලා ගමනෙන් පස්සේ ඇවිල්ලා නිදා ගන්න ඒ ගමනේ වෙහෙස නිදා ගැනීමට හේතුවක් කරගත්තා. න විරියං ආරභති ගමනේ පස්සේ නැවත අලුත් හිතකින් නවකෙක් වාගේ වීර්ය කරන්න උත්සාහ කරන්නේ මේක මේ හතරවෙනි කුසීත වස්තුව. ඉතින් ඒක අපි අද සාකච්ඡා කරලා බලනකොට හුඟක් සම්බන්ධය ලබා ගන්න පුළුවන් අපි ඊයේ මතු කරගත්ත මේ සක්මන් භාවනාවේදී සක්මන් භාවනාව නොකළොත් කවුරු හරි හිතන්නේ ඒ සක්මන් භාවනාව කිරීම ශරීර ශක්තිය වැයවීමක් කාලයේ නාස්ති වීමක් ඒක භාවනාවක් කියලා ගණන් ගන්නෙත් නැහැ ඒක නිසා භාවනා කරන්න වෙලාවක් හම්බුනොත් ඊට කලින් කරන සක්මනක් අර තියෙන ශක්තිය නාස්ත්‍රීමක් වශයෙන් තමයි සාමාන්‍ය නියම උපදේශ නොලැබිච්ච එකනා කරන්නේ. ඒ නිසා භාවනා කරනවා කියන වචනේ පාවිච්චි කරුවොත් චිත්‍ර රූපෙම වෙන්නේ ඉඳගෙන ඇස්තික වහගෙන අතක් පිට අතක් තියාගෙන ඉන්න ගතිය. නමුත් කවදා හරි මේ ගමනෙන් එහෙම නැත්නම් අපි විදින ගමන් සතිමත් වෙන සක්පම් භාවනා ගැන ගත්තොත් ඒ සක්මන් භාවනාවේ තමයි ඇත්තටම අර කුසීත ගති මකලා ඒ වෙනුවට ශක්තිය ඇති කරලා දෙන්නේ සක්මන් භාවනාවයි. ඉතින් ඒ නිසා ඒක අත්දකලා නැති, බනහලා නැති, ඒ ගැන නොදන්න කෙනෙක් ඒ විදිහට ඒක ගැන නරකට හිතුවට නියම විදිහට භාවනා කරලා සක්මන කාණිසංශ දැනගත්ත කෙනෙක් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ සක්මන් භාවනාව කියන එක ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩ ක්‍රීඩිකාවන් තමන්ගේ ඇඟරත් කරගන්න කල්ැතුම පිටනේ වටේ රවුම් කීපයක් දුවනවා. දිවට පස්සේ තමයි කර්මන්නේ වීමක් වෙන්නේ. මොබිලයිස් වෙනවයි කියලා කියනවා එනර්ජි මොබිලයිසින් කියලා. එහෙම නැත්නම් හිතේ තියෙන කුසීත ගතිය නැතිකරන්න පොඩක් ඇවිදින්න ඕන නැත්නම් සාමාන්‍ය වේගෙන් දුවන්න ඕන. එතකොට යාට ඒ ඉසව්වට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. ඒක මේ උත්ප්‍රේරණ ශක්තියක් එනවා. ඉතින් ඒක සරුවචනන්සේ හොඳටම දන්න එකක්. සරුවචනන්ස හැම වෙලාවෙම මතක් කරලා තියෙනවා මේ සක්මන පරියන්කයට කලින් කරනවා නම් අර ඊ අපි සඳහන් කරගත්ත විදිහට අධානක්කම ප්‍රධානක්කම කියන ජවනිකා රාශිකෙන් යුක්ත වැඩපිළිවෙලකදී අවසාන ඉසව්ව දක්වම කරාරින් නැතුව දිගට කරගෙන යෑමේ ශක්තියක් ඇති කරලා දෙන්නේ පරියන්කයට වඩා සක්මනේ. ඒ වගේම තමන් කාබු බීපු ටික හොඳට දිරවලා ඒවා මේ ශක්තිය බාටපත් වෙනවා. ඒක විෂ වායුව හදන්නෙත් නෑ. ලෙඩ රෝග ඇති කරන්නෙත් නෑ. කායික මානසික සෞඛ්‍යයක් ඇති කරලා දෙනවා. ඒ වගේම මේ ගමනේදී ඇති කරලා ඇති කරගල දෙන සමාධිය පරියන්කයක් වගේ නෙවෙයි ඉරියව් මාරු කිරීමකදී කැඩෙන්නේ නැහැ. මොකද ඉරියව් මාරු වෙද්දිමනේ හදාගන්නේ ඒක. වමෙන් දකුණට දකුණෙන් වමට මාරු වෙද්දිමයි එහෙම නැත්නම් සතිය එල්ල වෙන තැන මේ වම් කකුලේ තියලා ඊගාට දකුණු කකුලට යනවා ආයි වම් කකුලට යනවා ආනපාන කරනකොට වගේ නාසිකාග්‍රේ එක තැනක නෙමෙයි හිත තියෙන්නේ. එහෙම තනින් තැනට ගියයි කියලා හානියක් වෙන්නේ ඒ තත්ත්වයට දෙදී ඇති වෙන සමාධිය චිරට්ටිතික භාවයක් නැත්නම් කර්මණී භාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට ගමනක් ගිහිල්ලා ආවට පස්සේ ඒ ගමනේ වෙහෙස කල්පනා කරලා ඇඟට තියෙන ශරීර බුබ්බඩකමට ශරීර ආසාවට පුදිය ගන්නව වෙනුවට ගමනක් ගිහිල්ලා ඇවිල්ලා පරියන්කයට යම් කෙනෙක් යන්න පුරුදු වුණොත් නැත්නම් දක්මනකට පස්සේ පරියන්කයකට යන්න පුරුදු වුණොත් ඇත්තටම ගමන නිසා සිද්ධ වෙලා තියෙන්නේ ශක්තිය හානියක් නෙවෙයි ශක්තිය කර්මන්නේ වීම නිසා අර ඇති කරගත්ත ශක්තිය චිත්ත ශක්තිය කාදිෂ්ඨාන ශක්තියක් කරගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ විතක්කය කියන චෛතසිකය හරහා නින්දට වටන්නේ නැතුව හිත බොහෝ වේලාවක් එකම අරමුණක පවත්වාගෙන ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒක අත්දකපු කෙනා දන්නවා ගමනක් ගිහිල්ලා පැමිණීම කුසීත වස්තුවක් නෙවෙයි ඒක අනිවාර්යයෙන් භාවනාවේ දියුණුව සඳහා කළ යුත්තක් බව. ඒ තරමටම ටිකක් හරි ඇවිදලා එන්නේ කියලා කියනවා සක්මන් කරලා එන්නේ කියලා කියනවා පරියන්කෙට ඉස්සල්ලා. ඒක ඒ බුරුමේ පඬිස්සාංශ මතක් කරනවා. ගාක් කාලයක් වාහනයක් ගෑරේජ් එක නතර කරලා තිබ්බොත් ගාක් වෙලාවට ඒකේ බැටරිය බහිනවා. ඒක නිසා ගමනක් යන පවුල කට්ටිය ඔක්කොම එකට නැගලා ස්ටාර්ට් කරන්න යනකොට ඒකේ බැටරිය මදි එන්ජින් එක ස්ටාර්ට් කරන්න. ඉතින් ඒක නිසා ඒක ඔක්කොම කරන්න ඉස්සෙල්ලා වාහනේ පුළුවන් නම් ස්ටාර්ට් කරලා ටිකක් දුවන්න අරින්නේ කියලා කියනවා. එතකොට එන්ජින් එකෙන්ම බැටරිය ආපහු charge කර ගන්නවා. ඒ නිසා එක සැරයක් self starter එක වැඩ කරත් ඊගාසරේ වැඩ නොකරන ඉඩ තියෙනවා. මුගක් කාලයක් නැස කරපු ආහනේ. ඒ නිසා ගමන යන්න ඉස්සෙල්ලා ඒක ටිකක් එන්ජින් එක දුවලා දුවලා දුවලා රත් කරලා වැඩි පටන් ගත්තොත් දුවන එන්ජින් එකෙම වාහනය නැත්තම් බැටරිය charge වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කරලා පුරුදු වෙච්ච එකනට එහෙම නැත්නම් මේ කුසීත වෙන්නේ නැතුව වැඩක් කරන පුරුදු වෙච්ච එකනට තේරෙනවා මේ ශක්තිය සම්බර කරගෙන එනර්ජි බැලන්ස් එක අරගෙන වැඩේ කරගෙන යන්න මේ ගමනක තියෙන වටිනකම. ඒක කුසීත වස්තුවකට වැඩිය විරියාරම්භ වස්තුවක් වෙනවා. ඒක හොඳටම පේනවා සක්මනට පස්සේ පරියන්කයකට පුරුදු කරගත්ත කෙනා. නමුත් අවාසනාවකට වගේ සක්මන භාවනාවක් විදිහට තේරුම් ගන්න හොඟ දෙනෙක් කැමති නැහැ. ඒක භාවනාට කිච්ච කරදරයක්. එහෙම නැත්නම් වටිනා හම්බෙච්ච වෙලාවේ කාලේ නාස්ති කිරීමක් විදිහට තමයි සක්මන් භාවනාව හොඟ දෙනෙක් දෙන්නේ. මොකද මේකේ අර මේ කර්මන්නේ භාවය හිතේ කර්මන්නේ භාවය ඇති කිරීම පිළිබඳව එහෙම නැත්නම් මේ වෝමින් අප් එක ඉසව්වට ඉස්සලා කරන මේ වෝමින් අප් එක දන්නේ නැති කෙනා ඒ තමන්ගේ ශක්තිය අවදි කර ගන්න දන්නේ නැතිකම නිසා ශක්තිය තිබුණත් ඒක වර්ධනවල තේරුම් ගන්නවා. යම් කිසි කෙනෙකුට මේක තේරුම් අරගෙන ටිකක් උත්සාහ කරලා අත්දකින්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් තමන්ගේම අත්දැකීමෙන් පටන් අරගත්තොත් තේරෙන්න පටන් ගන්නවා මේ සරුවච්චන් වහන්සේට මේ අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ නෙවෙයි ගමන කෙලවර කරන්න පුළුවන් උනේ උන්වහන්සේ අනිකුත් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් අඳුරගත්තේ නැති මේ සක්මන් භාවනාව අඳුරගත්ත නිසා ඒක අනිත් පැත්තට දාලා එහෙම නැත්නම් ඒකෙම කාරණාවකට ගන්න පුළුවන් මේ සිංහල ජාතිය සිංහල ජාතිය තාමත්ම ස්වර්ණමය යුගයේ වෙනකොට ඒ කාලේ හදලා තියෙන ඕනෙම භාවනා මධ්‍යස්ථානික සාමාන්‍ය මේ වගේ තට්ටු කොට නැගිල්ලක් හදන වියතමට වැඩි වේදම් කරලා සක්මන් භාවනා හතර තියලා තියෙනවා. අදවත් පිටරට මේ විද්‍යාතිකයෙක් ඇවිල්ලා විනාශ කරපු ගොඩනැගිලි අතර සක්මන කැඩලා නැහැ. සක්මන තාම තියෙනවා. වගේ පේන තියෙනවා මහරහතන්සලා වැඩ හිටපුව හැම තැනකම සක්මනක තියෙන මේ ප්‍රසිද්ධ තැන. අද මෑතකදීත් මම දැක්කයි පළ වෙලා තියෙනවා. පන්සලක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග කියනකොට කවදාවත් සක්මන නැහැ. ගාන්ටාරයක් තියෙන්න ඕන, ලවුඩ් ස්පීකර් සෙට් එකක් තියෙන්න ඕනේ. ඒව ටික ඔක්කොම තියෙන්න ඕන. කිසිම තැනක සක්මනක් නැහැ. ඒක නිසා සංඝ සමාජයේ 80%කට දී වැඩියා. ඉන්න ඔක්කොම ලස්සනේ පෙළයි. සක්මන් කරනවා කිව්වොත් දන්නේ නැහැ. ඒ නිසා ගිහිය ගිහිල්ලා උපදේශක් ඉල්ලනකොට ඒ කඩේ තිබුණොත් නේ බඩු විකුණන්න පුළුවන් කඩෙත් බඩු නැහැ. මේ නිසා අද සිංහල ජාතියම වැටලා තියෙනවා. ඒ වැටෙන ප්‍රධානම හේතුව පයින් ඇවිදින්න දන්නේ පයින් ඇවිදින්න දන්නවනම් ඒ මනුස්සයා දන්නවා තමන්ගේ කයේ ශක්තිය තැම්පත් වෙන හැටි, ශක්තිය නිකුත් වෙන හැටි, ඒ වගේ මේ ශක්තිය ලබන්න මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක භාවනාවක් මාර්ගෙන් කියලා දෙන එක එක පැත්තකට බුද්ධ ආගමට තියෙන ලොකු ගෞරවයක්. නමුත් ඒක භාවනාවක් නෙවෙයි ශරීර සෞඛ්‍ය නඩත්තු කරන එකද දන්න ඕනේ. බෞද්ධයන් විතරක් දතියුත්තක් නෙවෙයි. ඒ ආදි මිනිස්සු හැම වෙලාවෙම වැඩ කරනකොට මේ අතුල්පතුල් දෙකෙන් වැඩ ගත්ත නිසා ඒ අතුල්පතුල් වල තියෙන මේ රිෆ්ලෙක්සොලොජි රිෆ්ලෙක්ෂන්ස් එහෙම නැත්නම් ඒ නිල නිතරම සම්භාහණය වෙනවා. ඒ නිසා හොඳ ලස්සන ශක්ති කලණයක ජීවත් වෙනවා. දැන් හොර වෙලා බොත්තම් තද කරන්න විතරයි දන්නේ. බොතල් තද කරන්න ගියාට පස්සේ කොයි එක තද කරනවද කියනකොට තද වෙන ස්විච් එකක් වෙනස්. ඒ ස්විච් එක විතරයි වැඩ කරන්නේ. ඒක නිසා මේ ඇඟිලි තුඩු වල කකුලේ ලේ වාකේ විශේෂයෙන්ම සක්මන් භාවනාදී කියනෝනේ මේ අපේ ඉමෝෂනල් බොඩි එක එහෙම නැත්නම් බඩට සම්බන්ධ එහෙම නැත්නම් ආතතියට සම්බන්ධ මානසික අසහන සම්බන්ධ ඔක්කොම ස්නායු තුඩු තියෙන්නේ මේ ලේ වාකේ. අපි ඉන්න අද ක්‍රමයේ හැටියට ලේ වාකේ කවදාකවත් පොළේ වදින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට එන ආතතිය මොන විදිහකින්වත් නැති කරන්න බෑ. හිතන්න කැඩිච්ච වැලි පොලොවක් එහෙම නැත්නම් වැල්ලේ හෝ අසම්බර පොරෝක යනකොට තියෙන අවස්ථාව මේ ලේ වගේ කිචි කැවෙන්නේ. එතකොට තමයි යාට තියෙන ආතතිය දුර වෙන්න පටන් ගන්න. ඒ නිසා වැල්ලේ ඇවිදිල්ලේ එහෙම නැත්නම් විෂම පොලොක ඇවිදීමකේ තියෙන වටිනාකම අපිව කොච්චර වියදම් කරලා පොළවල් හදාගත්තට වැඩිය වටිනවා ඒ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය ඇවිදිනකොට එයාට අවශ්‍ය කරන්නා වූ ස්නායු උද්දීපනය එහෙම නැත්නම් නිල සම්භාහණය සිද්ධ වෙනවා. සම්භාහණ වලදී දන්නේත් නැහැ කොහොමද කියලා. ඇඟම නිතරම තියෙන්නේ අවදි වෙච්ච ගතිය. එහෙම නැත්නම් මේ බල කැවිච්ච ගතිය. ඒ බල කැවිච්ච ගතියට ගමනකින් හම්බ වෙන නැත්නම් මේ පතුල් පොළවේ වදින එක පොළො මහී කාන්තාවත් එක්ක මේ සපත්තු දිරපු දාර්ශ නැති වහම පොළේ වදින එක නැති වෙනකොට ඉබේම අපට පුදුමාකාර ආතති ගති රෝගෙ ඉන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා ගමනක් කියලා කියන්නේ කුසීත වෙන්න වැඩක් නෙවෙයි කුසීත වෙච්ච එකකට අවදි වෙන වැඩක්. ඒක තේරුම් ගන්න මට්ටමට එනකොට ඒ පුද්ගලයාගේ ඕනම යෝගාවචරයේ ජීවන රටාව වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ආජීව ක්‍රමය වෙනස් වෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් උත්සාහ කරනවා මේ පොළොවේ පොළොවත් එක්ක සම්බන්ධ වෙන්න එහෙම පයින් ඇවිදින්න අතින් පයින් වැඩ ටිකක් කරන්න. කිසි අද අපිට වෙලා තියෙන පොසත් වෙලා තාක්ෂණය හදාගෙන බොත්තම් තද කළපමණින් සියල්ල ලබා ගන්න ගියාට පස්සේ දන්නේ නැති ලෙඩ જાති එන්න පටන් ගන්න තියෙනවා. ඒක තව ඉස්සරහ ටිකක් වැඩි වෙයි. ඊට පස්සේ අඩු වෙන්න පටන් අරගන්නවා. මොකද අපි මේ ලංකාවේ වගේ ජීවත් වෙන කෙනෙකුට නම් තාම පොළව අහිමි වෙලා නැහැ. මේ පළාත්වල මුළු පරිසරයම හැදිලා තියෙන්නේ පොළවෙන් ඈත් වෙලා අමුතුම ජීවන රටාවක් ඉන්න හරියට අර මාස තුනට ඇති කරන කුකුල් පැටව වගේ අඩියක් ඇතු වර්ග අඩියක් ඇතුළේ කොටු ඇතුළේ තමයි ජීවත් වෙන්න තියෙන්නේ ඉස්සරහින් කෑම හම්බ වෙනවා පස්සෙන් කක්ක දාන්න තැනක් තියෙනවා කාලා මාස දවස් 45 වෙනකොට කැපුවා ඊගාව සෙට් එක ගෙනත් දානවා බැටරි සිස්ටම් එක හදන කුකුලෝ වගේ තමයි මේ රටවල් වල ජීවිතේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ ඒකට අදාළ කොර වෙන ලෙඩ নানা ප්‍රකාර ලෙඩ જાති වෙනවා. අර පොළොවට තියෙන සම්බන්ධය නැති වෙලා. ඒ අතෝ ඒ යන බන්නකොට සරුවචනාංශේ ජීවිත ආදර්ශේ අවුරුදු 45ක කාලය තුල ගත කරු මේ පින්න පාතේ. හැමදාම අඩු ගාණ කිලෝමීටර් 10 15 පයින් යනවා. කවුරු හරි ධර්මයක් අවබෝධ කරගන්න ඉන්නවනම් අඩු ගානේ සෝවාන් කරවන්න ගව් ගණන් පයින් යනවා. එතකොට මේ මනසට ලාභයක් වෙනවා ආදර්ශිකුත් ඉදිරිපත් වෙනවා එහෙම නැත්නම් මේ නිහතමානීකමක්. ශරීර සරුවචනාසිකේ ශරීරයටත් නිතරම පණේනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් මේ කයට මේ ව්‍යායාම දීම හිතට ලැබෙන ටොනික් එකක් ටොනික් ඉෆෙක්ට් එක එහෙම නැත්නම් ඒ උද්දීපනය කරන ශක්තිය තේරුම් ගත්තේ නැති භාවනා ක්‍රම එනතේ භාවනා දිනචරියාවල් නිවනට යොමු කරන්නේ ඒ වලින් සංකරතා ඇති වෙනවා. ඒ ਸਰවචනanse වැඩ ඉන කාලෙම මේ හිතත් කයත් අතර දෙකේම ගවන් තියෙන බව තේරුම් ගන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කයෙහි ගමන මේ දේශයත් එක්ක පවතින දෙයක් මේ දේශයේ සිට අනිත් දේශයට යනවා භූගෝලීය වශයෙන් කරන දෙයක් හිතේ ගමන ඊට වැඩිය වෙනස් නමුත් මේ කයේ ගමනයි හිතේ ගමනයි අතර සම්බන්ධයක් තියෙනවා. හිතේ ගමන බුදුරජාණන් සඳහන් කරන්නේ දුරං ගමං ඒක චරං අතරීරං ගුහාසයං යේ චිත්තං සංයමිස්සanti මුක්ඛanti මාර්ගබන්ධන. මේ හිතින් යන්න ගත්තාම බල්ලන්ට හැතැම්ම නෑ වගේ කොහේ අනවද දන්නේ. ගිය තැනක් අල්ලන්නත් බෑ. ඒ තරම් ශීඝ්‍ර ගමන් යනවා. ඉතින් භාවනා යෝගාවචරයා මේ කාමෙන් එහෙම නැත්නම් කාම සංඥාවෙන් යම් ප්‍රමාණයකට ටිකක් කීකරු වෙන්න වෙන්න වෙන්න මේ හිතේ ගමන චෝගාවචරට අලි බාධාවක් වෙනවා. gedaratore ගොඩක් වල ප්‍රශ්න ඉන්නකොට එයා හිතේ අනේන බව දැනගන්නවත් වෙලාවක් නැහැ. මොකද ඒ තරම්ම ඉවවා ඒ පුද්ගලයාගේ දවස කාබාසිනිය කරන. විවේකයෙන් ඇවිල්ලා වාඩි වෙන්න ගියාට පස්සේ තමයි තේරෙන පටන් අරගන්නේ මේ හිත කොච්චරක් නම් ඇවිදිනවද කියලා. ඉතින් ගිහිල්ලා භාවිතින් ඒක භාවනාවට බාධාවක් නේ. අපිට ආස්වාද ප්‍රසවාසි බලන්න බෑ. පිම්බි මැකලින් බලන්න බෑ. ඒ මොකද තිබ්බ ගමන් හිත ලහාට එකතු කරු ගෙම්බ වගේ අරන් තියන්න ඉසලපයි. කුඩ කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ හිත තියන්නව කැමති නෑ. අර මූල කර්මස්ථානේ දුවනවා. ඉතින් මේ දිවිීම හැම වෙලාවෙදිම යෝගාවචරයා භාවනාවේ පසුබෑමක්. එහෙම නැත්නම් භාවනා නොකරන සමාල්ලට හිතා ගන්නවා. එහෙම නැත්නම් හිතන වෙන ක්‍රමයක් ඇති කියලා මේ හිත දුවන්නේ නැති වෙලාවක් එයි කියලා. ඔය අපේ අක්කා කෙනෙක් කිව්වා යා කියනවා ඒ දරුවෝ දීක දීලා හිත දුවන්නේ නැති දවසේ එන දවසේ මං එන්නම් ස්වාමීන් වහන්සේ භාවනා කරන්න කිව්වා. මම බොහොම හොඳයි. ඒ ඕම ඉන්නකෝ ඇවිල්ලා වැඩකුත් නැහනේ. ඒ ඔක්කොම නතර දවසක් එයි කියලා හිතනවා. එදාට තමයි භාවනා කරන්න යන්නේ. ඒ තරම්ම පොඩ්ඩක් භාවනා කරනකොට තේිනවා මේ හිතේ දිවිල්ල වැඩි වෙන ගතිය. හිතේ දිවිල්ල වැඩි වෙනවත් එක්කම හැම කෙනාටම මේ මේ මේ කාරණා වෙනවා මේ හිත දිවල ආපහු ආවට පස්සේ භාවනාවෙන් එහා අතහැරලා දාන්න නැගිටලා හිත පිට ගිය බව දැනගත්ත ගමන් හිත පිට යන බව වැඩි වෙච්ච බව දැනගත්ත ගමන් පැදුරටත් නොකිය හිත පිට යන බව තේරුම් ගත්තට පස්සේ එයා කියන්නේ මේ ගමනක් ගිහිල්ලා ආපු එක වෙහෙසයි දැන් ඉතින් සලුවක සාදාලා නැගිටලා භාවනාවෙන් පිටුල යන්න තමයි ඒ යෝගාචරය බලන්නේ යම් දවසක තේරුම් අරගත්තොත් හිත එහෙම පිට ගිහිල්ලා ආවට ඒක ශක්තිය හීන වීමක් වෙලා නැහැ. ආයසරයක් අරමුණට ගණ්ඩා පුළුවන්. ගත්තට පස්සේ බැලුවොත් අරමුණ කලබල වෙලත් නැහැ. කය කලබල වෙලත් නැහැ. ආයේ මුල ඉඳලා යන්න පුළුවන් ආධුනිකෙක් වගේ. ඒවක දැනගන්න, ඒ කමට අනුසුද්ධ වෙන්න, ඊට පස්සේ ඒක අත්හදා බලන්න අපේ භාවනා ජීවිතේ 50%ක්ම ගෙවෙන්න ඕන. හිත පිට ගියාට ඒ හිත නැවත ආවට පස්සේ අපි හිතුවට ඒක වෙහෙස වෙලා ඉන්නේ. අපි හිතුවට මේක හිත කෙලිසිලා තියෙන්නේ. අපි හිතුවට මේක තැවීමට කාරණාවක්. ඒක තැවීමට කාරණාවක් නෙවෙයි. එහෙම ගිහිල්ලාට හිතේ කිසිම බලය අඩුවීමක් වෙලා නැහැ. එහෙම නැත්නම් අපිට තව පැත්තකින් මේක පෙළ දෙන්න පුළුවන්. සක්මන් කරලා හම්බුනොත් අපිට විනාඩි 35ක් 40ක් එක දිගට සක්මන් කරන්න. සක්මන් කරනකොට ඉබේම හිත කුසීත වෙන්න පටන් ගන්නවා. ඉබේම නිදිමතක් එන්න පටන් ගන්නවා. ඉබේම Tamanට කෙලින් යන්න බැරි තරම් යහට මහට වැනෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොටත් යෝගාවචරයට හිතෙනවා විනාඩියක් දෙකක් විතර බුදියක් නිදලා ආවනම් ෂෝක් කිය. ඒක තමයි වෙන්නේ තුනක් වෙලාවට. බුදියනවා බුදු වෙනවා විනයට බුදියන එක තමයි උග දෙනෙක් කරන්නේ. ඒ භාවනා මධ්‍යස්ථාන බොහොම ප්‍රසිද්ධයි. නමුත් මේක මේ භාවනාවේ වෙච්ච එකක්. අපි අර ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙත් මතක් කරගත්තා වගේ මේ භාවනා කරනකොට එකම අරමුණක හිත තැම්පත් කරගෙන ඉන්නකොට සක්මණේදී මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම ඒ අධික රාගය සහ ද්වේෂය අඩු වෙනකොට ඒ තීන මිද්දෙම නැගිටිනවා. නැත්නම් ඒක මෝහේ නැගිටිනවා. ඒ මෝහේ නැගිටීම මෙතෙක් කරපු භාවනාවේ ප්‍රතිඵලයක්. කෙලෙස් අඩු වීමක් ප්‍රතිපදාව ඉදිරියට යෑමක් කියලා දන්නවනම් එයාට තේරෙවි සංසාරයට බඳින ප්‍රධාන කෙලෙස් දෙක තණ්හාව සායක මෙහෙවණල් වෙන මොහේ නැති වෙලා එතකොට තණ්හාව නැති බව අපේ හිත බොළඳ හිත භාවනා කරපිට අවබෝධ කරගන්නේ එපාකම ඇති වෙනවායි කිය. තණ්හාව කියන්නේ ආශාව නම් ආශාවේ අඩුවීම සිද්ධ වෙන්න සිද්ධ වෙන්න හිතට දැනෙන එපා වීමක්, නීරස ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්, පාළු වෙච්ච ගතියක්, තනි වෙච්ච ගතියක්. ඉතින් අපි ඒ වෙනුවට නිදාගෙන තරණගිට්ටොත් එහෙම වෙන්න තියෙන්නේ හොදෝද මැඩි දාන එක. මේක මේ භාවනා කරනකොට ඇති වෙච්ච එකක් නැත්නම් මේ ප්‍රධානම රාගය මේ තණ්හාට බැඳෙන රාගයේ විනෝට මේ විරාගයේ පහළ වෙන එකේ පෙර නිමිත්තක් කියලා දැනගත්තොත්. මේ කම්මැලිකම මේ නීරසකම මේ ඒකාකාරී ගතිය විරාගය කියලා තේරුම් අරගන්න පුළුවන් වුණොත් අට ලොකු සතුටක් එනවා. මේ තියෙද්දිත් මට තාම ඇවිදින බව දැනගන්න පුළුවන්. නිජමත ගතියක් තියෙද්දි. ඒක නිසා ඇති වෙච්ච කම්මැලිකම එහෙම නැත්නම් ඇති වෙච්ච මේ කුසීත ගතිය එහෙම නැත්නම් මේ ඇති වෙච්ච විරාගය තණ්හාවේ නැතිවීමක් රාගයේ දුරුවන් වීමක් ඒක මේ සතියෙන් එකම අරමුණක හිත පැවැත්වීම නිසා වෙච්ච දෙයක් කියලා දැනගන්න පුළුවන් නම් ඒ කෙනාට මේ භාවනාවේදී මම භාවනාවේදී ඇති වෙන මේ කම්මැලිකම දිහා අලුත් පැත්තකින් බලන්න. සාමාන්‍ය බලන කුසීත වස්තුව වෙනුවට දැන් විරියාරම්භ වස්තුවකින් බලන්න පුළුවන්. පරියංකේදී කාමය දුරුවන් වෙනකොට එහෙම නැත්නම් gedara තියෙන කාම ගුණ පිළිබඳ ගෘහස්ත ජීවිතයේ තියෙන කාම ගුණයන්ගෙන් වෙන් වෙලා අපි පරියංකයකට ගිහිලා ඉඳගත්ත ගමන් කාම සංඥාවල් කියලා කියන්නේ හිත නන්නත්තර වෙන ගතිය. අර කාමෙන් තිබිච්ච දේවල් සංඥා මාර්ගේ වැඩ කරනවා. ඉතින් මේක අර කාමයට වැඩිය හොඳ දෙයක් කියන එක තේරුම් ගන්න මට තාම හොඳ බණපදයක් තේරුනේ නැහැ. gedara dure ඉනකොට කාමයේදී හිත දුවනකව දැනගන්නත් බැරි තරම්ම අපි කාමයේ ගිලිලා ගත කරන්නේ. ඒකෙන් අයින් වෙලා භාවනා මධ්‍යස්ථානට ආවයි කියන කොටයක් උඩ වඩනවා. කියන්නේ තුර කාමේ නෙවෙයි තියෙන්නේ කාම සංඥාව. ඒ කාම සංඥාව හිත අවුස්සනවා තුවාලයක් හේදුව වෙලාවක වගේ. තුවාලයක වනමුකේ පෑදුව වෙලාවක වගේ. කැලේ ඉන්න මී අරක ගමට ගෙනාවා වගේ. එතකොට මේ ඇවිස්සෙන ඇවිස්සිල්ල භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේක මම නොදැක්ක දෙයක් මට මේ පේනවා. එහෙම නැත්නම් මම මේ ගත්ත අබිනිෂ්ක්‍මණයට හම්බෙච්ච පළවෙනි ප්‍රතිඵලය මේක කියලා හිතා ගන්න පුළුවන් වෙයි බෞද්ධයන් ඇර ආයත. බෞද්ධයට හරිම අමාරු මේක තේරුම් ගන්න. මේ හිතට නැගෙන නීවරණ දකින්න හම්බුණත් ඒක දකින්න හම්බෙන්නේ කාමයෙන් නැත්තම් මේ කාම ගුණයෙන් වෙන් වෙච්ච වෙලාවට විතරයි. කාම ගුණේ 100ක් අයින් වෙන එයා අයින් වෙන්නේ කාම සංඥාව කියලා. කාම සංඥාව මේ හිතේ දඟලන ගතිය විදිහට තමයි පේන්නේ. මේ දඟලන ගතිය තියෙන බව Taman දන්නවනම් මේ ගත්ත ප්‍රයත්නක ප්‍රතිඵලයක් විදිහට අපිට සාධාරණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විතර හිතයටත් වැඩිය හිත පිට දුවන. ඒතකොට බුදුහාමුදුරුවෝ වගේ එක එහෙම තමයි. කැලේ ඉනකොට මීහරක ඔච්චර දඟලන්නේ නැහැ. ගමක බැඳලා පස්සේ අනිවාර්යයෙන්ම දඟලනවා. මේ දැඟලිල්ලට උත්තරයක් තියාගෙන තමයි බුදුරජාණන්සේ අපිට කියන්නේ කැලයෙන් එළිය රොක ගනින් කියලා. මොකද්ද උත්තරේ? රූපයකට හිත බඳින්නේ කියන. එහෙම නැත්නම් කණුවක් හිටවලා මිහරක බඳින්න කියන. එතකොට අර දුවන හිත ඇස්සේ එහෙම දුවන අතරේ අපි පුළුවන් තරම් ඉඳගෙන ඉන්න බවට හෝ ආශ්වාස ප්‍රශ්වාසයට හෝ පිම්බීම හැකිලීමට හෝ මේ ප්‍රත්‍යක්ෂණය කරගන්න මම දැන් මෙතෙන්ද ගත්ත බවට ඉඳගෙන ඉන්න ඉරියව්. ඒ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස. එහෙම නැත්නම් පිම්බීම හැකලීම. ඒතර අපිට පේනවා මේ දිව්වට මොකද වරින් වර හිත ආපහු මූල කර්මස්ථානට ගන්න පුළුවන්. කොච්චර දිව්වත් නැත්තම් කොච්චර ගමනක් ගියත් හිත මේ කායික ගමනක් නෙවෙයි මේ කතා කරන්නේ. හිතේ ගමනක් ගියත් ආධුනික මනසක් තියෙනවා නම් beginners mind කියන එක ආධිකමී මනස තියෙනවා නම් එයාට කල්පනා කරන්න පුළුවන් කොච්චර ගියත් නැවත ආනාපානයට ගැනීමක් නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීම ඒකට ගැනීම කරන්ඩ හිත පිට යෑම බාධා කරන්නේ නැහැ. හැම වෙලාවෙම ආදුනිකෙක් විදිහට හිතන්න ඕනේ. හැම වෙලාවෙම නවකෙක් විදිහට හිතන්න ඕනේ. හැම වෙලාවෙම ආධිකම්මික විපස්සකෙක් විදිහට හිතන්න ඕනේ. එතකොට කොච්චර පිට ගියත් පිට ගියේ හිත නැවත ගෙනල්ලා මූල කර්මස්ථානයේ තැබීමට කිසිම බාධාවක් නැහැ. තොටිල්ලෙන් පරිණ බබා දඟ කොල්ලෙක් හදන අම්මා කෙනෙක් හිතන්නකෝ පළවෙනි බබා නම් ඒක තොටිල්ලේ තියන්න පයින්නවා. පැනපු ගමන් මට වැඩ කරනවා අම්මා ගෙනලා ආයෙ තොටිල්ලේ තියෙනවා. තිබ්බහම ආයෙ පයින්නවා. ආයෙ තොටිල්ලේ තියෙනවා. අන්න වගේ නැවත තොටිල්ලේ තියෙනකොට බබාට අම්මා ගහන්නේ මොකද එහෙම තොටිල්ලෙන් එළියට පනින්න නැත්නම් ඒක බම්මන දරුවෙක්. ඒක කොර වෙච්ච දරුවෙක්. දැන් මේ පනිනවා කියන්නේ ඒක හොඳ හිතුවක්කාර දරුවෙක්. ඒ පනින ගතිය අම්මට හරි සතුටක්. ඒ නිසා මේ හිත පිට යන එක දිහා බලනකොට යෝගාවචරය විරි ආරම්භ වස්තුවක් කරගන්නද කොච්චර තෝ හිත පිට ගියත් කොච්චර නන්නතර ගියත් මට ඕන වෙලාවක ආයෙත් කිනලා ආනපන තියන්න බලන් තිනකොට පයින් ප්‍රශ්නයක් නැහැ කියලා අපහු මේක ගණ්ඩ නම් එහෙම නැත්නම් මේ ආධුනික මනසක් ඇති කර ගණ්ඩ නම් ප්‍රධානම දේ තමයි හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාප නොවීම එක. ඒක තමයි අපිට කරන්න බැරි දෙයක්. අපි හිත පිට යනකොටම ඒකෙන් හිත වට ගන්නවා. ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. ගිහිල්ලා අහනවා හිත පිට අනික නතර කරන්න පුළුවන්ද? හිත පිට අනික කොහොමද නතර කරන්න බෑ. ඒ විනෝඩ කරන්න පුළුවන්. යන යන වෙලාවේ වෙහෙස බලන්නේ නැතුව ආයෙත් කිනලා තොටිල්ලේ බබා තියෙන අම්මා කෙනෙක් වගේ නැවත නැවත මූල කර්මස්ථානයේ තියන තියෙන හැකියාව බලන්න පටන් අරගත්තොත් ඒකට උපමාවක් දෙනවා මේ බුරිමේ ස්වාමීන් වහන්සේ ওই සෙන්ට් හරි ඕඩිකොලන් හරි තියෙන කටපුංචි බෝතලයක් අරගෙන ඒක ඇතුලේ තියෙන සෙන්ට් එක හරි ඕඩිකුලන් හරි කොච්චර අනිත් පැත්තරලා ගසලා ගත්තත් ඒ වීදුරුවටත් ඒ මේ ස්පිරිට් එක නිකන් ගඳ හිටිනවා. ඉතින් කාට හරි ඕනොත් මේක ඇතුලේ තියෙන වාතයත් ප්‍රතිස්ථාපනය කරන්න මොන දේ කෙරුවක්වත් ඒ වාතේ යන්නේ මොකද කටපුංචි නිසා. ඉතින් කවුරු හරි ඇහුවොත් එහෙම මේකේ තියෙන මේ සුවඳ සහිත වාතය අයින් කරන්න පුළුවන් කොහොමද කියලා කියන්න තියෙන්නේ. උඩ වතුර කඳුලක් දාන්න එතකොට වාත කඳුලක් පිට වෙනවා. පුළුවන් නම් පාන්තිරයක් දාලා පොල් කෙන්දක් දාලා වතුර කඳුල කඳුල දාන්න. දාන දාන වතුර කඳුලට වාත කඳුලක් පිට වෙනවා. වෙන විදියකට වාතය පිට කරන්න බෑ. වතුර ඉබුවට යන්නේ මොනවා කරුවත් යන්නේ. ඒ නිසා දාන වතුර කඳුලේ ගානට සමාන ප්‍රතිමාවක් පරිමාවක් පිට වෙනවා. ඒ නිසා වෙනදට වැඩිය ආස්වාද ප්‍රසවාසයේ එකක් මෙනෙහි කරපේකන දෙසරයක් ආස්වාද ප්‍රසවාස දෙකක් තුනක් හතරක් පහක් හයක් මෙනෙහි කරන්න කරන්න කරන්න මේ වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව හිත පිට යන ගතිය අඩු වෙනවා. මේක ආධුනිකයා තේරුම් ගන්න පුදුමාකාර අමාරු මොකට ආධුනිකයාට ගොඩාක් එක සැරේ ප්‍රතිඵල වුණා. ඉතින් ඒ නිසා එයා හිතන්නේ කවදාකවත් මේ නැවත නැවත හිත පිට ගිහිලා ආවට පස්සේ පශ්චාත්තාප නොවි මූල කර්මස්ථානයේ හිත පවත්වන්න ගියොත් ඒ කරන ප්‍රයත්නය වැඩි වෙනාට හිත පිටේ යෑම සාපේක්ෂව අඩු වෙයි කියන එක තේරෙන්න ගෝ කල්යන. ඒක යෝගාවචරයට අවාසියට හිටලා තියෙනවා. එහෙම නැත්නම් ආධුනිකයට අවාසියට හිටලා තියෙනවා. ඒක නිසා හිත පිට ගියාට කය උනත් හිත උනත් හිත පිට ගියාට නැවත ඒ කර්මාන්තයේ යෙදවීමන තියෙන අවස්ථාව අඩු වෙන්නෙම නෑ අඩු විය යුතුයම නෑ යොදලා බැලුවොත් ඒ පිට යාම නිසා ඇතිවෙච්ච ක්‍රියාශක්තිය අනුව නැවතත් අරමුණට හිත දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගමනක් යන කෙනාට ගමනක් ගිහිල්ලා ආවයි කියලා කුසීත වෙන්න පුළුවන්. නමුත් කුසීත වෙන්නේ නැතුව වැඩට බැස්සොත් ඒකට අදාළ ඒකට ගැළපෙන වැඩකට එයාට තේරෙන පටන් ගන්නවා මේ කය ඒ තරම්ම ওই වෙහෙස වෙන එකක් නෙවෙයි වෙහෙස වෙනවයි කියලා හිතුවොත් අන්න ඌට තමයි කම්මැලිය කියන්නේ බොබ්බඩය කියන්නේ බත්බූසා කියලා කියන්නේ. එහෙම නැත්නම් කුසීතයි එහෙම කෙනෙකුට මේ ශාසනය කරන්න බෑ. මේ මේ ඉස්සරහට යන්න බෑ. එහෙම අකරාරින් නැතුව නැවත වැඩ ආරම්භ කරන්න පුළුවන් ගතිය ආධුනික මනස පුදුමාකාර සුන්දර දෙයක්. ඒක පොඩි දරුවන්ට කියලා දෙන්න ඕනේ. පොඩි දරුවන් කවදාකවත් වෙහසක් ඇති වෙන්නේ නැහැ. මොකද එයා විශ්වාස කරන්නේ මේ දඟලුවාට කය මේ ශක්තිය හානි වෙනවයි කියලා. දඟලන දඟලන ශක්තිය වැඩි වීමක් වෙනවා. නාකි වෙන්න වෙන්න පුතුමාකාර වැඩක් වෙලා තියෙන්නේ. යන්න ඉස්සෙල්ලත් චරිචුරු ගන්නවා, ගිහිල්ලා ඇවිල්ලත් චරිචුරු ගන්නවා. ඉතින් හතර දිනක් ඉන්නෝනේ දෙපැත්තෙන් අල්ලගෙන ඉන්න මේ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා කියලා තන්නේ බොරුව කරන්නේ. එහෙමනම් බුදුරජාණන් අවුරුදු 80ක් වෙලා 80ක් වෙලත් මේ බුද්ධ කෘත්‍ය කෙරුවේ කොහොමද? බොහුව බල බල හිටියනම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගමනක් ගිහිලා ආවයි කියලා කුසීත වෙනව වෙනුවට බැලුවොත් තේරෙනවා මෙන්න මේ අදහස හිතට දැම්මොත් මේ වැඩ කරන්න කරන්න මේ යන්ත්‍රේ පණ ගැන්වෙන එකක් මිසක්කා ගෙවෙන එකක් නෙවෙයි කියලා අන්න ඒ අදහස කායිකව අත්දකපු කිනාට විතරයි මනස ක්‍රියාවත් කර ගන්න පුළුවන්. කයෙහි තියෙන ආදර්ශේ වැරදි එකක් නෙමෙයි. මේකට කියන්නේ ශරීර ආශාව කියලා. ජීවිත ආශාව. ඒ නිසා ජීවිත ආශාව ශරීර ආශාව තියෙන කෙනාට භවනා යම් මට්ටමට යනකොට කරනවට වැඩිය නොකර ඉන්න ගතිය වැඩි. නමුත් යම් මට්ටමට යනකොට යාට ඇති වෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕනේ නම් කියලා තියෙනවා කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටපේති කියලා. කය සහ ජීවිතය පිළිබඳ තුන ප්‍රේමේ නතර කරලා මේ කය වැඩ ගන්න. පුළුවන් තරම් වැඩ ගන්න වැඩ ගන්න ඒකේ කර්ම කර්මන්නේ භාවය වැඩි වෙනවා. ක්‍රමසාවිදි ගන්න වැඩි වෙනවා. ඉස්සර වටවලල්ලේ ගිහිලා කරන්න පුළුවන් වැඩක් බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ගතියක් එනවා. මේක හිතේ නියුරොබික්ස් එහෙම නැත්නම් ස්නායු අතර අන්තර්ජාල සම්බන්ධතාවය වැඩිවීමට කායික පූර්වාදර්ශ වෙනවා. දැන් අද තියෙන තාක්ෂණය නිසා මේ තන්නේ කර කාබාසිටිය වෙලා. ශරීරය වැඩ කරන්න දෙන්නේ නැහැ. ශරීරය ඔක්කොම ඒකට බොත්තම් තද කිරීමෙන් වැඩ කරන පටන් අරගෙන ඒ නිසා මේක එන්න එන්න කොර වෙන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා මිනිස්සයා තමන්ගේ කාය කෙරේ පීඩන ආකාරයට තමයි හිත සකස් වෙන්නේ ආධුනිකයයි. හිත සකස් වුණාට පස්සේ හිත හැටිය තමයි කය සකස් වෙන්නේ. ඒ බුදුසසුනanse වැඩ ඉන කාලේ වෙච්ච සංසිද්ධියක් සඳහන් කරලා තියෙනවා. මේ සංයුතනිකායේ දේවතා සංයුත්තේ රෝහිතස්ස කියලා බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් ඒක. උඟාක් දාර්ශනික පැති වලට විස්තර කරපු සූත්‍රයක්. ඒ රෝහිතස්ස කියන එක්කන බුදුජානනාංශ ළඟට ඇවිල්ලා මනවා මේ ඉපදීමක් හට ගැනීමක් ජරාවක් ජීරාවක් නැති මේ ලෝකයේ ගමන් කිරීමෙන් කෙලවරටපත් වෙන්න පුළුවන්ද කියලා. ගමනේන අන්තස්ස ක්‍රියාය කිය. බුදුන්සේ කියනවා මේ ලෝකයේ ඉපදීමක් හට ගැනීමක් මොකක්වත්ම නැති මේ ලෝකේ කවදාකවත් ගමනෙන් කෙලව කරන්න බෑ කියලා. ඒතරේ රෝහිතස්ස මේ දේව පුත්‍රයා සන්තෝෂයක් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ඔබ වාසියකින් නිකුත් වෙච්ච මේ වචනේ බොහොම හොඳ සුභාසිතයක්. ඇයි මම එහෙම කියන්නේ? මම මෙන්න මේ මේ 이르දි බල සහිත දේව පුත්‍රයෙක් වුණා. මට මේ උතුරු කුරු දිවයිනේ කෙළවරින් කකුල උසපුවාම දකුණු කුරු දිවයිනේ තියන්න පුළුවන් තරම් දී කකුලේ පියවර ඉච්චර දිගයි. දුන්නෙන් විකුත් වෙච්ච ඊතලයක් වගේ මට වේගය තිබුණා. පුදුමාකාර ශක්තියක් තිබුණ නිසා මට හිතුණා මේ ගමන් කරලා ගමන් කරලා ලෝකේ කෙලවර හොයන්න ඕනේ කියලා මම කැම්බීව කන්න නැති කන වෙලාව ඇර නිදා ගන්න වෙලාව ඇර ගියා ගියා ගියා ගියා ස්වාමීන් වහන්සේ මගදී මම මැරුණා මිසක් ලෝකේ කෙලවර දැක්කේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. ගමන් කිරීමෙන් ලෝකේ කෙලවර කරන්න බෑ කියලා. බුදුන් වහන්සේ එතකොට යාට ප්‍රහිලිකාවක් දානවා. ගමන් කිරීමෙන් ලෝකේ කෙලවර කරන්නත් බෑ. ලෝකයේ කෙලවර කර නැතුව නිවන් දකින්නත් බෑ. එතකොට නිකන් හුරස් වෙනවා. ඒකල කියනවා සසඤ්ඤීමි සමනකේ ව්‍යාමත්තේ කලේවරේ සසඤ්ඤීමි සමනකේ ලෝකස්ස පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි මේ බම්බයක් පමණ උඹේ ශරීරයේ ඇතුළත යම්තාක් සංඥාව තියෙනවා නම් මනසක් තියෙනවා නම් ඕක ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ. ඒ බඹයක් පමණෝ ශරීරේ ලෝකයක් තියෙනවා ලෝකයට හේතුවක් තියෙනවා. ලෝක නිරෝධයක් තියෙනවා ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා බාහිර ගමන නෙවෙයි ඇතුළත ගමන අරගෙන බැලුවොත් මේ කයේ ගමනයි හිතේ ගමනයි අතර පුදුමාකාර සම්බන්ධයක් පුදුජනanse පෙරලා දෙනවා. ඉතින් ඒක නිසා අපේ මේ හිත යන ගමනේ ස්වභාවය දැකගන්න කයේ ගමන රළුව අධ්‍යක්ෂණය කර ගන්න පුළුවන් එකක් තියෙනවා. අපි මේ හිතනට වැඩිය මේ ශාරීරියේ ශක්තිය ශාරීරියේ ප්‍රභාවය අසීමිතයි. අපි හිතාන තියෙන්නේ අපි දන්න පුංචි පටු මානකේ ඉඳලා ඒක ඇත්ත තමයි අභාවිත මනසක් තියෙන කයේ. මනස භාවිතා වෙන්න වෙන්න වෙන්න මේ කයේ තියෙන හැකියාවල් අච්චරයි මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. ඒක මේ ගෑනු පිරිමි බවක්වත් රඳා හිටින්නේ නැහැ. රඳා හිටින්නේ අභාවිත මනස විතරයි. යම් ප්‍රමාණයකට හිත දියුණු කරාට පස්සේ ඒකේ පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක දන්නේ නැති කෙනා කයට ආශා කරනවා. එහෙම නැත්නම් ජීවිතයට ආශා කරනවා. ඒකල්ල ඒක මේ කුල්ලකින් වහලා තියෙන පින්න පූල් ගෙඩියක් වගේ අවු වැටෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්නවා. උලන් වදින්නේ නැති වෙන්න මේ ශරීරය රකින්නේ කියලා. ඒක තමයි අද දෙමාපියෝ දරුවන්ට කරන්නේ. දරුවන්ට දෙන්න ඕනේ ව්‍යායාම ටික දෙන්නේ නැහැ. දරුවන්ට ඕනේ කරන්න ආවේ තෙල්ලංකාරකම් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒක නැව ප්‍රතිඵල දෙමාපියන්ට හම්බෙලා තියෙනවා. හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඒකේ තියද 100 100ක්ම තියෙන එකක්. ඒකේ තරහ වෙන්නත් එක්ක කියන්න පුළුවන්. දැන් අපි පුංචි කාලේ තිබුණ දැන් අවුරුදු දැන් මට 65 20කට විතර ඉස්සෙල්ලා දරුවගේ වෛරය ගියේ තාත්තට. පසුගිය අවුරුදු 40 ඇතුළත දරුවගේ වෛරය අම්මට ගිහිලා තියෙනවා. ඒක දලයි ලාමා තමයි ඉස්ලාම කියනකොට මම ගොඩාක් කල්පනා කරලා බලුවා ඒ තමයි භාගයට කිව්වා කාරණාවක්. ඒක නිසා මොකද ගෙදරක විනිශ්චය කරනකොට තීන්දුව හුඟක් දැන් තාත්තටම දීලා නැහැ අම්ම අරගෙන තියනවානේ. ඒක තාත් දරුවෝ දන්නවා. එනිසා තාත්තා මේ කියන්නේ ඒවට කියන්නේ මේ කල්තබූ සීල දඬුවම් වලට යන්නේ අම්මට කෙලින්ම මිනිමරුන් චෝදනා තමයි යන්නේ. ඉතින් ගුංගක් අමාරුවෙන් දිනාගත්තේ ඕගොල්ලෝ ඒක. හරියට ෆයිට් කළා තමයි ඒක දිනාගත්තේ. දිනාගත්තාම දරුවන්ට කරන මේ අසාධාරණ නිසා හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඒ මොකද මට දෙන්න මගේ පුංචි කාලේ. ඒක මේ අම්මයින් තාත්තන් ඉල්ලන්නේ ඉල්ලන්න තියෙන්නේ නංගියේ මල්ලියේ. මොකද උන් ළඟ තාම තියෙනවා ඒක. මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලි මොකද වැඩිහිටියෝ නෑ වැඩිහිටියක වැඩේම මේ දඟලන්න දෙන්නේ නෑ පොඩි උන්ට මට හරි ආසයි දෙනවා අපේ පුංචි කාලේ අපි කොච්චර ලස්සන ජීවිතයක් ගත කරාද කියලා මේ ගහෙන් නැගපුවාම ගස් දෙකක් හරහා ගිහලා ඊගාව ගහෙන් තමයි බහින්නේ. ගඟට පැන්නාම දෙකට විතර ගිහිලා එන්නේ 6 7 වෙනකන් ඉඳලා. මොනවා කරනවද කොහේ යනවද කායෙකතරින් බත් කරනවද මොනවත් තේරුමක් නැහැ. දැන් අර අර බැටරි සිස්ටම් එක රදන දරුවෝ ඉන්නේ වර්ග අඩියක් විතර ඝන අඩියක් විතර කූඩු ඇතුලේ තමයි ඒක දවසම ගත කරන්නේ. ඉතින් ඒ තවත් 45 ගියාට පස්සේ කපලා වෙන එකෙක් දා ගන්නවා. ඉතින් මේ ජීවිතේ යනකොට එකෙකුටවත් තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ මේ මනුස්ස ශරීරයක තියෙන හැකියාව. මේකේ තියෙන ශක්තිය වැඩ කිරීමෙන් පමණමයි වැඩ තේක තේරුම් ගන්න පුළුවන්. අපි දැන් හිතනවා පොහසත් වෙනකොට වැඩ නොකර වැඩ කාර්යෝ දාලා බොත්තම් තද කළා කරන්න හදන ගතිය. ඉතින් මේකට ආපහු එනවා මෙහෙම ලෝකේ ඒ වගේ දෙසරයක් ශිෂ්ටාචාරය එහාට ගිහිල්ලා ආපහු ඇවිල්ලා තියෙනවා. අපි දැන් ඉන්නේ තර්ඩ් වේව් එකේ මේ කුණුහරුප වලට ගිහිල්ලා අපි ආයෙ ශරීරය විශ්වාස කරන තැනට එමින් ඉන්නවා. ඒ නිසා අපිට මේ හම්බෙච්ච මනුස්ස ශරීරයේ ක්ෂණ සම්පත්තිය කියන එක දුර්ලභ වූ manussත්ත්ව ප්‍රතිලාභය කියන එක තේරුම් ගනිමින් ඉන්නවා. ඒක අතින් බලනොත් තුන්වෙනි ලෝකේ රටක ඉපදීම වාසනාවක් කියලා කියනවා. මොකද පළවෙනි ලෝකේ රටවල් ඉවක් කරලා තාක්ෂණයේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ මිනිස්සුયો මනුස්සකම නැති වෙලා තියෙනවා. අසහනෙ වැඩි වෙලා තියෙනවා. ආතතිය වැඩි වෙලා තියෙනවා. ඒක නතර කරගන්න බැරි විදිහකට යනවා. ඒ ආතතිය අසහනෙ වැඩිවීම ඇමරිකාව වගේ රටක 140කට විතර ජනගහනයකට තියෙනවා මේ රෝග මට්ටමට. ඇමරිකා එංගලන්තෙත් වැඩි යනවා. ලංකාවෙත් දරුවන්ගේ 10ක විතර දැන් ඇවිල්ලා තියෙනවා. ඒ මොකද මේ કૃතිම ජීවිත ගත කරලා ශරීරයෙන් කරන වැඩ වෙනුවට මේ নানা ප්‍රකාර යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන්න ගිහිල්ලා ශරීරය හොර වෙන ගතිය. ඒක නිසා ගමනක් ගිහිල්ලා ආවයි කියලා කුසීත වෙන එක නෙවෙයි. කුසීත වෙන එක තමයි කෙලෙස් වල ස්වභාවය. ගිහිල්ලා ආවට පස්සේ ආධුනික මනසකින් ඒක දිහා බලන්න පටන් අරගත්තොත් අපේ ජීවිතේ කවදාකවත් අත්දැකපො නැති. තව තිරයක් කරනවා. ඒක ලේසි තියෙන මේ අපේ සූත්‍ර වලට සාපේක්ෂව හිතේ වෙන වැඩ පිළිවෙල කරන්න මම ඒක අපි සාකච්ඡා කරමු. එතකොට බලන්න මේක දාලා කයටත් ඔච්චරමයි තියෙන්නේ. ඒක හැබැයි තමන් කරගන්න අපේ හිත පිට ගිය වෙලාවක හිත රස්තියාදුවක් ගිය වෙලාවක හිත නන්නත්තර වෙච්ච වෙලාවක අපි දැනගන්න පුළුවන් වුණොත් එහෙම මම දැන් ඉන්නේ මගේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි කියලා මම ආසස්පසාසේ මගේ ගෝචරජ්‍යත් භූමිය එහෙම නැත්නම් මගේ මූල කර්මස්ථානය කියලා අපි කියන්නේ ප්‍රධාන කර්මස්ථානය කරන ජීවත් වෙනකොට අපේ හිත යනවා සද්දයකට වේදනාවකට හිතවිල්ලකට එතකොට ඒක ගියාට පස්සේ දැන් මම ඉන්නේ තාත්තගේ බූදලේ නෙවෙයි මම ඉන්නේ අනතුරුදායක තැනක කියලා දැනගන්න ලැබීම වාසියක්ද අවාසියක්ද කියලා Tamange හිතෙන් ප්‍රශ්න කරගත්තොත් භාවිත මනසක් නැත්තම් ඒක අවාසියක් කියන නිසා තමයි මොකද දෙනේ භාවනා කරන්නේ නැත්තේ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා සතිය බලවත් වෙන්න නම් හිත පිට ගියාම හිත පිට යෑම කියලා සාරිපුත්‍ර සංසේස සඳහන් කරන ප්‍රමාදයට වැටෙනවා කියන එක. ප්‍රමාදයට වැටලා දැන් අප්‍රමාද නම් අරමුණේ ඉන්න ඕනේ. දැන් ප්‍රමා අප්‍රමාදේ නෙවෙයි ඉන්නේ. ප්‍රමාදයට වැට සද්දක වේදනාවට හිතවිලි ගිහිල්ලා. පිට ගියයි කියලා කම්පන වෙ ඉන්න පුළුවන් නම් ඒක තමයි සති බලය කියලා සාරිපුත්‍ර සාංශය අඳුරලා දෙන්නේ. පමාදේ න කම්පතිටි සති බලං. මේක උගාවක් තව විස්තර සහිතව දෙනවා සරුවචන් වහන්සේගේ විස්තරවල යම් වෙලාවක මේක පළවෙනි දවසේ කිව්වා නම් එච්චර ගැළපෙන්නේ නැහැ මේ පිළිසෙට. දෙවෙනි දවසේ කිව්වා නම් ගැළපෙන්නේ නැහැ මේ පිළිසෙට. මේ තුන හතරවෙනි දවසේ වෙනකොට දැනගන්න පුළුවන්. මේ හිත ඔහොම නේ ඔළුවෙන් හිටගෙන තිබ්බත් දිගටම මූල කර්මත්තන් හිටින්නේ නැහැ. එයා ඒක පිට පනිනවා. නමුත් පිට පනින බව දැනගන්න එක ලොකු දෙයක් නේ. මගේ හිත මූල කර්මත්තන් හිටින්න බෑ කියලා යන එක කොහොමඩක්වත් වෙනවා. මේක දැනගන්න එකත් නරකක් කියලා හිතන එකට මම කියනවා සදාචාරවාදී කියලා. එහෙම කෙනෙකුට කවදාකවත් නිවන් දකින්න බෑ. හිතේ ස්වરૂපයේ දුරංගමං ඒක තරම් අතර ඊළඟ ගහසයක්. ඔය කොච්චර මිරිකලා තියාගෙන ගියත් ඇඟිලි අතරින් හරි පැනලා යනවා. ඉතින් මේ පැනලා ගියාට පස්සේ මම දැන් ඉන්නේ මගේ මූල කර්මස්ථානය නෙවෙයි. ගෝචර අධ්‍යාත්ම භූමිය නෙවෙයි කියලා දැනගත්ත එකටත් වෛර කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට විපස්සනා කියන එක අවබෝධ කරගන්න හම්බෙන්නේ කොයි වෙලාවකරි තමයි දැනගන්න පුළුවන් නම් මම මූල කර්මස්ථානේ නෑ කියලා ප්‍රශ්නයක් කමට අංශෝදක නුඟක් වෙලාට මම අහනවා මූල කර්මස්ථානයේ ඉඳති මූල කර්මස්ථානයේ ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න සතියක්. මූල කර්මස්ථානයේ නැති වෙලාවේදී මම ඉන්නේ මූල කර්මස්ථානයේ නෙවෙයි අසවල් අරමුණේ කියලා දැනගන්න සතියක් දෙක ගත්තොත් මේකේ වඩා සෙල්ලක්කාර වඩා කුසලතාවයකින් යුක්ත සතිය මොකද්ද කියලා ඇහුවොත් හොල්මන් කොයි වෙලාවක හෝ පිට ගිය බව දන්නවනම් ඒක තමයි සෙල්ලක්කාර සතිය කියන්නේ. ඒක තමයි කුසලතාවයක් තියෙන සතිය කියන්නේ. ඒක තමයි මිනිස්සෙකුට තියෙන එකම පරිණාමයේදී හම්බෙච්ච එකම වාසනාව. වැරදිලාද වැරද්ද බව දන්න. ඒකට පශ්චාත්තාපේ මහරා තමයි අපි මාරයට අහුවෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ අපිට කියලා දෙන්න හිත පිට ගියාට හිත පිට යවනව නෙවෙයි මම හොඳට මතකද යනවා. ගියාට පස්සේ යන බව දැනගන්න එක තමයි විද්‍යාව යන බව දන්නේ නැත්නම් අවිද්‍යාව කියන. ඒ නිසා අවිද්‍යාව යටපත් කළ විද්‍යාවට එන්න ඕන නම් අරමුණේ ඉන්නකොට දැනගන්න අරමුණේ ඉන්නේ කියලා. අරමුණේ නැති වෙනකොට දැනගන්න අරමුණේ නෙවෙයි ඉන්නේ කියලා. ඒක කොහොමද අපි සාතික් කරන්නේ? අපිට කියන්න පුළුවන්. දැන් මං ඉන්නේ සද්දයක කියලා. දැන් මං ඉන්නේ වේදනාවක් කියලා. දැන් මං ඉන්නේ හිතවිල්ලක් කියලා. ඒකෝට මේ පිට යාමට හේතු වෙච්චි කාරණාව ද්වේෂයෙන් තොරව නම් කරන්න පුළුවන් නම් මේ තමයි වැඩේ පටන් ගන්න වෙලාව. මගේ හිත යන්නේ සද්දයකට, වේදනාවකට. හිත ඒකේ තියෙන අතුරු ප්‍රයෝජනක් එහෙම නැත්නම් අතුරු ඵලයක්. මේ අපි 50කට භාවනා කරනවා කියලා කියන්නේ භාවනා කරන ඉන්න වෙලාවේදී අපි මේ හිත පිට යනවා විතරක් අපි සටහන් කරනවා කියලා හිතන පොත් බැීමක් කරනවා කියලා. ඒකලිය අපි කායෙන් හරි යහුවොත් එහෙම හොඳයි අපි ඔක්කොම එක වෙලාවේ භාවනා කරේ ඒක ශාලාව ඇතුළේ ඉඳගෙන තමන්ට හිත පිට ගිය මොකටද කියලා යා කියාවි මට නම් මොනම ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ මට තිබුණේ හිතවිලි. හිතවිලිෙන් තමයි ගියේ. තව කෙනෙක්ට ඔය කියන්නේ මට හිතවිලි ප්‍රශ්නයක් කරා මට මේ සද්ද තමයි විසඳන්න බැරි. මගේ හිත පිටිගේ සද්ද වලම. තව කෙනෙක් කියනවා අනේ පිස්සු අප්පා හිතවිලිත් නෙවෙයි සද්දත් නෙවෙයි කකුලේ අමාරුවක් තියෙනවා කොන්දේ අමාරුවක් තියෙනවා වේදනාවයි කියන. මේ තුන් දෙනාම එක තැන හිටියේ. නමුත් තුන් දෙනා අල්ලන්නේ තුනක්. ඒ චරිත ලක්ෂණ වල හැටියට ගෙනාවු ජම්ම ගති වල හැටියට එක්කෙනෙක් වේදනාවට දිගටම චෝදනා පත්‍ර තියෙනවා. එයාට සද්දයාවක් ගාණක් නැහැ, හිතවිලි ගාණක් නැහැ. තව කෙනෙක් කියනවා අම්මෝ ඕනේ දෙයක් පුළුවන් සද්ද තමයි විතරන්න බැරි කියලා. එයාට වේදනාව ගන්නකොත් නැහැ, හිතවිලි ගන්නකොත් නැහැ. තව කෙනෙක් කියනවා මට මේ හිතවිලි තමයි විතරන්න බැරි කියලා. එතකොට මේ එක තැන භාවනා කරන මේ තුන් දෙනාගේ බාධාවල් සමාන වෙන්නේ. නමුත් වාර්තා කරන්නේ තුනක්. චරිත තුනක්. මේක සාමාන්‍ය විස්තර කළා පුළුවන් වේදනා චරිත, සංඥා චරිත සහ සංස්කාර චරිත. රූපේ ඉක්මවපු ගමන් රූප වේදනා සංඥා සංකාර කියන එකේ රූපේ ඉක්මවපු ගමන් නැත්තම් අපි දන්නවා මේකයි කරන්න ඕනේ කියලා රූපයකට හිත බඳින්න අපි එකඟ වෙනවා නැත්තම් මූල කර්මස්තය එකඟ වෙනවා කරගෙන කරගෙන යනකොට මූල කර්මස්තනේ ඉන්න හරිය නෙමෙයි මේ කතා කරන්නේ මූල කර්මස්තනේ පිට ගිය වෙලාව බලනකොට ඒ පිට යන්න හේතු වෙන මූල ප්‍රභාව ඔක්කොටම සමානයි මට ඉද්දෙන්නේ මට කුප්ප වෙන්නේ එකක් විතරයි ඒක මගේ පෞරුෂත්ව ලක්ෂණයක් අපි ඒකට වෛර කරනවා නම් අපි කවදාද අඳුරගන්නේ මම කවුද කියන එක. Who am I කියන එක. එහෙම නැත්නම් අපි ඒක අවබෝධ කරගන්න කොච්චර වෛර කරනවද කියලා බලන්න අපි ඒකට වසුරු හෙලනවද කියලා. මේක හරියට නැවසරයක් වර්තා කරන්න පුළුවන් නම් මම භාවනා කරන්න ගියා මම මූල කර්මස්ථානේ හිටියා මෙන්න මූල කර්මස්ථානේ. ඒතකොට හිත පිට ගියා. දහසරයක් පිට ගියා. අටසරයක්ම හිත ගියේ හිතවිල්ලකට කියලා කියනවනම් ගුරුවරයා කියනවා හොඳට හිත පිට යන්නේ මගේ හිතවිලි වලට කියලා දැනගෙන ඒක සහතික කරන සුළුව භාවනා කරන්න. මම කියන්නේ හිත පිට යන්නේ සද්දවලට මේ හිතවිලි වලටම කියලා බැලුවොත් එයා ඊට පස්සේ හිතවිලි දිහා බලන්නේ හතුරෙක් විදියට නෙවෙයි. රෝග ලක්ෂණයක් බලන්න හදන කෙනෙක් වගේ ඩයග්නොස් කරන්න ගියාට පස්සේ අර හිතවිල්ලක තියෙන නපුර අඩු වෙන්නත් පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි ගමු කාට හරි එන්නේ වේදනාවයි. ඊට පස්සේ අහන හොරි වේදනාව. හරි වේදනාව අමාරු තමයි. ආයෙසරක් වාඩි වෙලා බලන්න අරමුණෙන් හිත පිට යන වාර වලින් වැඩිම වාර ගණක් හිත පිට යන්නේ මොකටද කියලා යන නැවතත් කියනවනම් වේදනාවයි කියලා ඒක සහතික කරන්න බයන්න. ඒ බව බලන්න ඒ බව දැක ගන්න උත්සාහ කරනකොට යා වේදනාවල් දිහා බලන්නේ පරිේශෙන්ට අදාළ අමුද්‍රව්‍යයක් විදියට නේ. ද්වේෂයට නෙවෙයි බලන්නේ. ඒතර වේදනාව වෙනස් වෙනවා. ශබ්දත් වෙනස් වෙනවා. මේ දේ දන්නේ නැති නිසා තමයි මේ සංසාරේ තාමත් මෛත්‍රී බුදු ආමසෝ ආපුවාම ඕක නැති කරලා දෙයි කියලා කියන හිතනවා. ඉතින් මයිටි උදාහරණ පුළුවන් මේ අපේ පසපැත්ත හොදලා දෙන්නේ. ඒක තමන් කරගන්න ඕන. ඒ තමන්ගේ කක්කා මොකද්ද කියලා දැනගන්න එපා. ඒකට වෛර කරන එක මේ සදාචාරවාදයේ තියෙන. ඉතින් සම මේ ගමනක් ගිහිල්ලා ආවට පස්සේ හිත ඒ ගමන ගිහිල්ලා ආවේක කරදරයට වෙහෙසකට ගන්න වෙනුවට මේක නිතර යන්නේ කොහෙද කියලා බැලුවොත් මේ කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා අල්ලන්න පුළුවන්. ඒ අල්ලා ගැලීමට ගුරුවරයාට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්. හැබැයි නියම වார்த்தාවක් දුන්න. ඊට පස්සේ එයාම ඒක දැක ගන්න අසුල භාවනා කරන්න ගියොත් ඒකට personality trait එක මම මම මොන જાති කෙනෙක්ද කියන එක දැනගන්න පුළුවන් වෙනවා. ඒක ඒක අතුරු ඵලයක් කියලා තියන අතුරු නැතර ප්‍රධාන ලොකු ඵලයක්. කෙසේ නමුත් එයාට තේරෙනවා මේ මූල කර්මස්ථාන තියෙන තද ආශාව නිසා බන්ධනය නිසා පිට යෑමට හේතු වෙන අරමුණට වෛර කිරීම සහජයක් වෙලා තියෙනවා අපිට. මෙතන තමයි ගැටේ තියෙන්නේ. විතර මූල කර්මත්තාන මනාපයත් පිට යන අරමුණට අමනාපයත් කියන මේ දෙක අපි හිතනවා අනිවාර්ය දෙයක් අනිවාර්යයෙන්ම සදාචාරයක් කියලා. නමුත් සරුවචනාංශේ එහෙම දෙයක් කියන්නේ නැහැ. සරුවචනාංශේ සඳහන් කරන මූල කර්මස්ථානයේ හෝ පිට යන්න හේතු වෙච්ච අරමුණේ හෝ දෙකෙන් එකකවත් කෙලෙස් නැහැ. මේකට ඇති කරන මනාපමනාප දෙකේ තමයි කෙලෙස් තියෙන්නේ. එතනින් යහට තමයි සංසාරේ හැදෙන්නේ. එනිසා මූල කර්මස්ථානයේ ආවත් පිටේකට ගියත් දෙකටම රෝග නිర్ణය කරන ස්වභාවයෙන් දැනගන්නා සුර ස්වභාවයෙන් දෙකම සමානව වාර්තා කරන්න පුළුවන් නම් එයාට වැටහෙනවා මේ පිටේමත් එක්ක එන द्वේෂය තමයි අපි සංසාරට බඳින්නේ. පිටේ යෑම නෙවෙයි බඳින්නේ. මොකද දවසක් එනවා පිට ගියාට කනගාටු වෙන්නේ නැති වෙලාවක්. ඒක හරියට මේ කුසීත වස්තුව විරියාරම්භ වස්තුව බවට පත් වෙච්ච වෙලාව. පස්ති අදු ගහනවා. මං ගිහිල්ලා එනවා ආවට පස්සේ තේරෙනවා. ඔත් ඒක අපි වල පස්සේ ආයෙ වැඩක් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ගියයි කියලා එහෙම වෙහිසක් නැහැ. අන්න ඒ කට්ටේ පන්නගන්න තේරවාදයට උදව් කරනවා. කල්යාණ මිත්‍රත්වයට උදව් කරනවා. කමඨාන් සුද්ධ කිරීමත් උදව් කරනවා. හැබැයි Taman තියෙන්න ඕනේ මේක දිහා විප්ලවීය විදියට රැඩිකල් වාදීව මේක දිහා බලන ගතියක්. හිත පිට යන්නේ අ හේතුව අප්‍රත්‍ය නෙවෙයි. ඒක චරිත ලක්ෂණයක්. ඒ චරිත ලක්ෂණේ ගියාත්ම ඉඳලාගෙන ආපු එකක්. ඒ වුණාට අපි බනින්නේ පිට තියෙන වස්තුව තමයි මම නොම ගැරි කියලා. එහෙම නැහැ හැම වස්තුවම අනු යන්න එපා. ඒ නෑ. මෙයා තෝරාගෙන කන්නේ එක જાතියක්. අපි දුන්නොත් එහෙම අපි ඉන්න ඔක්කොටම බුෆේ ඩයට් එකක්. ඒකලා අපි බෙදාගත්ත පස්සේ බෙදාගත්ත ප්ලේට් එක දිහා බලන දෙකක් සමාන නැහැ. අපි බෙදාගන්නේ අපිට ඕන දේ. ඉතින් ඒකේ සාමාන්‍ය දේ තමයි. ඔය ගෙදරදී සීනි කන්න දෙන්නේ නැති එක ආයෙ දාලා හොඳට සීනි පෙදා ගන්න. තෙල් කෑම කන්න එපා කියලා ගෙදර ගෑණි බයිනවා නම් එදාට පුළුවන් තරම් කාලා අර මේසේ අරපේ කාට බයින්නව නැද්ද කියන විතරක් බහන්නකෝ මට සීනි කාලා දීවැඩිය වැඩි කිරුවනේ. ඉතින් ඇයි තෝ වෙදාගත්තේ? දුන්නොත් අපිට chance එකක් අපි අර වඳුරු ගතියමයි එලි වෙන්නේ. උරුලෑ ගතියමයි එළියට එන්නේ. ඒක දකින්න මේ වගේ අවස්ථාවක් නැතුව බෑනේ. ඒ නිසා ඒකට විකල්පයක් දීලා තියෙන විකල්පය තමයි මේ මූල කර්මස්ථානේ උඹට ගැළපෙන ආහාර වේද. ඒක තියේදී අපි දෙනවා වරින් වර ඉඳලා හිටලා බුෆේ ඩයට් එකක් ඇට්ටෝ මේසයක් දෙනවා. විධාන කහපක්කේ. බිතලිය ප්ලේට් එක දිහා බලන දෙන්නේක සමානද කියලා. ඒ නිසා සමාන අවස්ථාවල් දුන්නොත් ඔක්කොටම ඌ තෝරාගන්නේ උගේ ජම්ම ගතිය හැටියට තමයි. ඒකෙන් තමයි තෝරන දේ තේරෙනවා. Taman තෝරාගත්ත දේෙන් Taman තේරෙනවා. ඉතින් මේ භාවනා කරනකොට අපි මේ ප්ලේට් එකට වේදා ගන්න දේ තමයි ශබ්ද දහුලන්නේ වේදන දහුලන්නේ හිතවිලි දහුලන්නේ කියලා දැනගන්න පුළුවන් නම් අනේ හිතවිල්ලකට පස්සේ ආවා කියලා පශ්චාත්තාප වෙලා කුසීත වෙලා බෑ ඊට වැඩි අවදිමත් වෙලා බලන්න ඕනේ ආයිගාව සරිත යන්න ඵලයක් ඊළඟ ආයෙත් බලන්න වේදනාවද ගන්න සද්දෙද ගන්න හිතවිලි ගන්න මේකේ පැටර්න් එකක් තියෙනවා ආන්න ඒක දැක ගන්නාසුළු වැඩේට අරමුණ අඩේට ගන්නව ඇර අරමුණ වාංගුවට ගන්නව ඇර අරමුණ නිවන නෙවෙයි. අරමුණ පිවට් එකට විතරයි ගන්න. පුළුබුලන් වෙලාවේ අරමුණේ ඉඳ. පයින් හැටි බලන්න. මෙන්න මේ විදිහට හිත පිට ගියාට පශ්චාත්තාප නොවෙනව නම් ඊට පස්සේ හම්බෙන ආනිසංස රාශියක් බුදුජනක විස්තර කරනවා කියන්නේ දැන් මේ භික්ෂු ජීවිතයක් හෝ සංසිල් රැකලා ඉන්න කෙනෙකුගේ සිල්පදයක් කරනවා කියන්නේ. Taman හිතලා නෙමෙයි ඔකක් හරි වෙලා සිල්පදයක් කරනවා. කරනකොට ඒක දැන් දන්නවා මං අහවල් වෙලාදී මෙන්න මේ කැම ගන්නකොට 12 පැනලා. නැත්නම් මධ්‍යන්නේ පැනලා. ඉතින් මේකට පශ්චාත්තාප වුණයි කියලා මේකට පිළිතුර ලැබෙන්නේ නැහැ එයාට පශ්චාත්තාප නොවි මම gedara dore හිටියනක ඕක ආපත්‍යක් නෙවෙයි. මම සිල් සමාදන් වුණා මධ්‍යහන පස්සේ ගන්නෑ කියලා. මොකක් හරි හේතුවක් නිසා මට ගන්න සිද්ධ වුණා නැත්තම් ගැණුණා. මේකට පශ්චාත්තාප නොවිය හිටියානම් මෙයාට ඒකට කියනවා සතිය කියලා ඒකට. සරති කියන වචනේ බුදුහාම සඳහන් කරන දැන් මම දන්නවා මම සිල් 12න් පස්සේ නොකයි යුතු කෙනෙක්. මොකද මං කෑවා කැවුනා. මම දන්නවා ඒක සිහිපත් කරන එක පශ්චාත්තාපයෙන් තොරව කරන්න පුළුවන් නා. ඒක ලොකු ගමන් පෙතක් සකස් කරලා දෙනවා. ඊට පස්සේ එයා විවරණය කරනවා. ඒ කවුරු හරි සිල්වතෙක් ගාවට ගිහිල්ලා කියනවා ඒක. මම සිල්පද නොකඩිය යුතු කෙනෙක් කැඩුනා. ඒ විවරණය කරනකොටත් පශ්චත්තාපේ බලපණ විවරණය. පශ්චත්තාපේ දෙන විවරණය කරන්නේ නැහැ. උත්තානි කරෝති එදා දැනගන්නවා මට දැන් ඉස්සර වගේ නෙවෙයි වැරද්දක් වුණාට කියන්න පුළුවන් ශක්තියක් ඇවිල්ලා තියෙනවා. හයිලයිට් කරන්න පුළුවන්. මම රැකපු සිල්පදයට වැඩිය කැඩිච්ච එක මට ගුණසෙක් ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්. එන්නේ මේ විදිහට හයිලයිට් කරලා ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ උසාවියකට සාක්ෂියක් ඉදිරිපත් කරන්න වගේ බුදු පඬිස්සාංශ කියනවර ආපත්‍යෙන් වෙච්ච පව සරති විවරති උත්තානි කරෝති දේශේති කියන පද හතරෙන් කරන්න පුළුවන් නම් පව් සමා වෙනවා කිය. අර වෙච්ච අතරද්දර සමාව එතරම් තියෙනවා. ඒකට පශ්චාත්තාව නොවි ගුණවතෙක් ළඟට ගිහිල්ලා හෙලි කිරීමෙන්. දැන් අපි කරන්නේ ඒක වසංගගෙන ඉන්න එකනේ. වසංගන්න ගියාමක පිළිකාවට හැදෙනවා. ඔක ඇතුළත අර්බුදයක් එන්න පටන් ගන්නවා. අපි ළඟ තියෙන්නේ නිරෝසස් කියලා. අපේ ඇතුන් වෙච්ච වැරදි හෙලි කරපු නැති ටික තමයි අපි සංසාරයෙන් සංසාරට ගෙනියන්නේ. කවදාද අපි මේක හෙලි කරන්නේ? හෙලි කරන්න මෛත්‍රී බුදු ආමරණකම් ඉන්න ඕන කියලා නෙමෙයි උගව දෙනෙක්. නෑ තවත් භාවනා කරන කෙනෙකුට හෙලි කරන්නේ. මගේ තෙමෙන මෙහෙම ගතියක් තියෙනවා කඩප්පුලි ගතියක්. උරුලෑ ගතියක්. නොකෑමන දහවදරව පට්ටබඳුරු ගතියක් තියෙනවා. මෙන්න මේ එකේ මොකක් හරි එකක් එක්ක මම පැටලෙනවා හිතරව. පැටලෙන දේ හොඳට පොත් බැීමක් කෙරුවොත් පැටර්න් එකක් තියෙනවා. පැටලිච්ච දේ තමයි සංසාරේ ගෙනියන්නේ. ඒකෙන් තමයි කෙලෙස් ඇතිවෙන්නේ. ඒ වුණාට පැටලෙන්න ලක්ෂයක් තියෙද්දි මම පැටලෙන්නේ එක දෙයකට. ආ මේක දැක ගන්න වෙන කවුරු හරිපත් කරන්න බලවන්ද? මහත්ය පැටලෙන්නට නෝනන්ට අල්ලන්න පුළුවන්ද? බෑ. නෝනා පැටලෙන්නට මහත්යට අල්ලන්නත් බෑ. ඒකට තමන්ම ඉන්න ඕන. ඒක තමන්ට මේක තේරුම් ගන්න පුළුවන්කමක් එනවනම් මේ භාවනාවේදී මූල කර්මස්ථානයක් කියන මේ උදාචීන වූ ප්‍රත්‍යක්ෂණ කළකි අරමුණකට හිත දැම්මට පස්සේ හිත නටනවා. නටන නැටිල්ලෙන් අල්ල ගන්න පුළුවන්. මෙයා මේ අරමුණක් නැතුව සතියක් නැතුව ඉන්නවනම් කොහොම නටනවද? මේ අරමුණකුත් දීලා CCTV කැමරා එකත් ඕපන් කරලා තියෙද්දි ඔහොම නටනවා නම් නැති වෙලාවක නටන්න නැතිලේ රඟ බලලා නිකන් හිතා ගන්න බෑ. ඒතර භාවනා නොකරන කෙනෙක් ක්‍රස් කරන කෙලස් ප්‍රමාණය කොච්චරද කියලා හිතන්නේ. ඊට පස්සේ ඒක වසංගනවනේ. සර තීපත් කරන්නෙත් නැහැ. විවරණේ කරන්නෙත් නැහැ. උත්හානීකරණය කරන්නේ දේශිනය කරන්නෙත්. ඒ නිසා අපට අපි ගැතිය වැරද්දක් වුණාට තව කියන්න පුළුවන් තරම් විශ්වසනීය තව කෙනෙක් ඉන්නවයි කියලා කියන්නේ අපිට බුදු කෙනෙක් හම්බුණා වගේ. භාවනා කරනකොට අපිට මේ හෙලි කරන්න පුළුවන් ගැතියි. මේකට පාපොච්චාරණය කියලානේ කියන්නේ. පල්ලියේ තියෙන පාදිලිට අර හිලට කට තියලා කියනවා කියන කතාව. හෙලි කරන්න ඕනේ. ඒතර වාදී වග කියන්න ඕනේ කාටවත් ඒක ආයෙ හෙලි කරන්නේ නැහැ. එයා ඒක සයිකෝ ඇනලිසිස් එකක් කරන්නේ. ඒකට හොඳ කතාවක් වගේ කතෝලික යාළුවෙක් කිව්වා. ඌ පොතක් කරකම් කරලා ගිහිල්ලා පාදිලිට කිව්වලු මේ පියතෝනි මම පොතක් කරකම් කරා. ඊට පස්සේ කිව්වලු අයිතිකාරයට දෙන්නේ ඒකවලු ඇතුලේ ඉන්න සද්දේ. නෑ පහදර ගන්න එක නෑ වටේ පයි ඒකවලු. අර උ ගෙදර ගිනිච්චල බලනවා පහදරගේ පතු මොහ හොරක් ගන්න. ඉතින් දැන් ගෙනියන්නේ කිව්වනේ. මන්ට ඒවා ගෙනියන්නේ කිව්වනේ ඉතින් ඌ ගෙදර ගියා. මේකෙදි එහෙම එකක් නෙවෙයිලා තියෙන්නේ පහදර පව් සමාගිරීමක් නෑ. Tamanට තේරෙනවා මේ පව් ටික වැරදි ටික පෙරලා එකතු කරගෙන ඉන්න එක තමයි මනසෙන් කරන එකම දේ. අපෙන් වෙච්ච අත්තරදි ටික ඒ ටික පෙරලා අර තේවල මණ්ඩි ටික පෙරලා ගන්නවා වගේ ඒ ටික පොඩි ගහගෙන යන එක තමයි පෞරුෂත්වය කියන්නේ අපි. අපෙන් වෙච්ච අත්තරදි ටික. ඇත්තටම බලනවා නම් ඒ ටික බොහොම පොඩි අපේ මනුස්සකම ඊට දුඟෝක් විශාලයි. කවදා හෝ අපේ වෙච්ච වැරද්ද අපිට කාටවත් හෙලි කරගන්න පුළුවන් නම් සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. අර ගමනක් ගිහිල්ලා ආවයි කියලා වෙහෙස වෙන්නේ නැතුව වගේ හිත පිට ගියා කියලා පශ්චාත්තාව නොවීමේ ගතිය යෝගාවචරයට සාසනීය විදියට බාර ගන්න පුළුවන් නම් පශ්චාත්තාප වෙන වෙනුවට ඒක හෙලි කරපං කාට හරි. හෙලි කරන එකේ තවසාන කාරණා බුදුන් කියන්නේ දේශේති. ඒ කියන්න බොනේ වචනේ. ඒකේ පොඩි ළමයින්ට ওই සතිපාසලේ අපි ඔය සති ගේම්ස් වලට දාලා කියලා දෙනවා. එයාට වෙච්ච වැරද්ද එයා ප්‍රකාශ කරන හැටි. ඉතින් පොඩි ළමන්ට ඒක වසංගනයක එච්චරම අපිට විතර බැහැහියට ගිහිල්ලා නැහැ. හරි ලස්සනට ඇවිල්ලා කියනවා මම භාවනා කර කර ඉන්නකොට මම ආසල් ප්‍රසාරිත කොහොමද දැන් මගේ නාසිකාග්‍රේ මට සීතලයි කුණුසුමයි වැටුණා කොහොම ඉන්නකොට මට සද්දයක් ආවා කොහොමද දැන් ඒ කුරුළු සද්දයක් නිසා ඒක මට ඇහුනේ මේ ඒක ටික වෙලා කරන නතර වුණා එතන කුරුළු සද්ද ඉන්නකොට මට තේරෙනවා මං ඉන්නේ කුරුළු සද්ද ඊට පස්සේ මං ආපහු ආනපානට ගත්ත බලනකොට ආනපානට ගත්තව දන්නේ කොහොමද ආයෙත් මට නාසිකාග්‍රේ වැටුණා ඒකට බලනකොට නාසිකාග්‍රේ හුස්ම වෙලා කලබල වෙලා නැහැ. අර පියවර හතර විස්තර කරනකොට තේරෙනවා අපේ චිත්ත ප්‍රවෘත්ති පිට ගිහිල්ලා ආවයි කියලා කලබල වෙන්නේ නැහැ. ඒක දකින්න අපි නැහනේ අපි පශ්චාත්තාප වෙලා අරකට එක්ක රණ්ඩු කියාගෙන ඉන්නේ. අරකට එක නඩු කියාගෙන. මේක තමයි කියන්නේ ගමනක් ගිහිල්ලා ආවයි කියලා. කුසීත වෙලා බුදිය ගන්න එපා. ආයෙ විරිය ආරම්භ කරන්න. ඊගාව ජවනිකාවට යන්න. මේ වෙච්ච එක ගැන පශ්චාත්තාප වෙලා හිටියොත් අපිට නැවත හිත අරමුණට ගන්න තියෙන හැකියාවත් අපිට නැති වෙනවා. ගත්තට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේ ගමන යාම නිසා හේතු ප්‍රන්නත්තර ඒ නිසා අරමුණ කලබල වෙලාද නැද්ද කියන එක. ඇවිල්ලා බැලුවොත් 98ක් අවස්ථාවල හිත කලබල වෙලා නැහැ. එතකොට බුරුමේ පන්සිංශයේ දෙන ෆෝමියුලා එක මතක තියාගන්න. හිත පිට යන්නේ ඉස්සෙල්ලා සතියනා හිත පිට ගිහිල්ලා ආවට පස්සේ සතිය නම් හිත පිට යාම නිසා අකුසල් රැස් වෙලා නැහැ. සියලු අකුසල් අවෝසි වෙලා. අපිට පුළුවන් ද කවුන්ට්ස් පෙන්වන්න. හිත පිට යන ඉස්සර තියුනේ මගේ හිත මෙතන. එක්ක ආසස් ප්‍රසස්. එහෙම නැත්නම් වම දකුණේ. ඊට පස්සේ මම දන්නවා හොඳට මගේ හිත සද්දයකට ගියා. නැත්නම් වේදනාවට ගියා. හිත කොහොමද දන්නේ? ඒ ඒ සද්දේ විස්තරේ මට කියත හැකි පැහැදිලි. ඔය ද්වේෂය නෙමෙයි කියන්නේ. වේදනාවක් නම් දවන් දන හිතේ කැක්කමක් ආවා. හිතවිල්ලක් නම් අතීතේ හිතවිල්ලක් අනාගතේ හිතවිල්ලක් කියලා කියයි. ඊට පස්සේ මගදී ඔන්න අහුවෙනවා මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි කියලා. මේක දැනගන්න එක හරීම సౌందర్యාත්මකයි. මේ විදිහට නන්නත්තර වෙලා තියෙන වෙලාවේ හිත නන්නත්තර වෙලා කියලා දැනගන්න එක හිතාමතා කරන දෙයක් නෙවෙයි. මේක ඩීෆෝල්ට් එකක් මයින්ඩ් එකේ. මයින්ඩ් එකේ තියෙනවා හැම ගතිය. අන්න ඒක පනගත්ත ගත්තොත් විතරයි අපට දැන් එන්නේ පාර වැරදිලයි කියලා තේරුම් ගන්න පුළුවන්. පාර වැරදිලා තේරුම් ගන්න බැන්න ආපහු වෙන්න බෑනේ. දැන් අපි පාර වැරදුනා කියලා ඉසాత බැඳගෙන අඬන්න ගියොත් මොකක්වත් කරන්න බෑ මේ මනසේ තියෙන මේ හැකියාව තේරුම් ගත්තේ බුදුහාමුදුරු විතරයි. වැරදිච්චාම වැරදිච්චව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. දැනගත්තොත් තමන්ට ශක්තියක් එනවා. හති වැටෙන්න එපා. කුසීත වෙන්න එපා. නැවතත් අරමුණ ගෙනත් යන්න පුළුවන්. ගෙනල්ලා තියලා බලන්න ලැබෙන ලාභේ මොකද්ද? අරමුණ කෙලසිලා නැහැ. ඒක තියෙන විදිහට තියෙනවා. ඒකෝට තමයි තේරෙනවා. පව් අවෝසි කිරීම පළවෙනි වතාවට ජීවිතය ඉගෙන ගන්න. ඒකට බුදුජානනාංශ දෙන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන න උපාදාය. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තප්පක් ගන්නහති පදහති. හිත පිට ගියා කියලා කෙලෙස් ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි පිට ගිය වෙලාවේදී දන්න නිසා තාම මේක ඇති වෙලා නැහැ. ද්වේෂ කෙරුවොත් පශ්චාත්තාපුනොත් කෙලෙස් වෙනවා. එයා ඒක නොකරනද ශික්ෂාවක් ගන්න එක සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාවක් නෙවෙයි. ඒක කියන ප්‍රඥා ශික්ෂාව කියන. මොකද්ද ශික්ෂාව හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. මොකද පශ්චාත්තාපුණා කියලා ලැබෙන දෙයක් නැහැ. එතකොට යාට ලැබෙන අවස්ථාවක හයෙම නම් හදපන්. ආපහු ඉන්න අරමුණට ගන්න. අරමුණට ගත්තට පස්සේ යාට සාතිකයක් දෙන්න පුළුවන් නම් යන්න ඉස්සලා තිබුණු විදිහටම අරමුණ තැම්පත් වෙලා ඉන්නවයි කියලා. එයාට උපදින්න ඉඩ තිබුණු කෙලෙස් ප්‍රමාණයක් නොයිපදවාම නතර කිරීම පිණිස ඡන්දයක් ඇති කරගත්තා. වායමක් ඇති කරගත්තා. හිත දැඩි කරගත්තා පදන් වීර්යයක් කරගත්ත ඒත එතනම ආනිසංස ලැබෙනවා වෙන්න තියෙන අකුසලයක් නොවි නතරුණයි. ඒක බුදුජානනාංශේ සඳහන් කරලා තියෙනවා. චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගායි හොති නානු ව්‍යංජනක් ගායි හොති යත්වාදි කරන මේ තංග සංගුතං විහරන්තං උපජ්ජති පාවකා කුසල ධම්ම තත්ත සංග්‍රහය අපජ්ජති රක්කති චක්කුන්ද්‍රියකේ මේ මේ කුසීත වස්තු ගැන කතා කරන ගමන් මම දැන් පියවර හතරක් විතර ඈතකට ගෙනියලා තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ හිතේ සෙල්ලමක් ගැන. ওই කුසීත වස්තු වල තියෙන්නේ කයේ සෙල්ලමක්. නමුත් මේ අපි ඉන්නේ හතරවෙනි දවසේ ඉඳලා මම හිතනවා එක්කෙනෙකුට දෙන්නෙකුට දණිපණි ගහ ගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි සක්මන් කරනවා කියලා හිතා. ඒකට අපි දන්නවනේ ගෝචර රාජ්‍යත් භූමියේ වෙන්නේ වම දකුණනේ. ඒ වම දකුණ කියලා කියන්නේ කාය ප්‍රසාදයට පටවි ධාතුවක් වදින වෙලාවනේ. තද ගතිය උණුසුම් ගතිය සිසිල් ගතිය දැක දැක යනවා. දැක දැක කියලා හැරෙන වෙලාවෙදී බලන්න බොහෝ විට හිත පිටපයින්නවා. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා. මොකද එතනදී අර ඉරියාපත සංදියක්නේ කෙලීම යනව නෙවෙයිනේ. අන්න එතෙන්ද ගියාට පස්සේ අපි රූපයක් දකිනවා. ඒ රූපයක් දකින්නට පැහැදිලිවම පයේ නෙවෙයි හිත තියෙන්නේ ඇහි. මෙන්න මේ වෙලාවේදී මේ යෝගාවචරයට දැනගැනීමේ ශක්තියක් ආවොත් කාය විඥානයේ අරවි ධාතුව හැපි හැපි තිබුණ එක දැන් චක්කු විඥානයේ රූපාරම්මණයක් ගැටෙන එකටයි ආපాతගත වෙලා තියෙන්නේ කියලා. දැන් මේ පොල් ගහ වෙලදී කෝච්චිය ෂන් කරන තිබුණේ මේ පැත්තට දැන් ෂන්ට් වෙලා තියෙන්නේ අනිත් පැත්තට කියලා වගේ. යන්න ඕනේ පාර නෙමෙයි දැන් යන්නේ කියන එක දැනගන්න පුළුවන් වුණා නම්. පයෙහි කාය විඥානයේ පොට්ටබ්බ පටවි ධාතු හැපි හැපි ගිය ගමනේදී දැන් ඇහි රූප ආරම්මණයක් වර්ණ సంతානයක් වැඩිලා තියෙන කියලා දැනගන්න පුළුවන් නම් මේ හන්දි ස්ථානට ආපු මේ යෝගාවචරයට නැවත পায়ට ගන්න එකනේ සාමාන්‍ය කෙනෙකුට තේරෙන නැවත পায়ට ගත්තා නම් යාපව් භාවනාවට වැටෙනවා. නමුත් ඒ වෙනුවට හිතේ තියෙන ගතිය තමයි අර දැකපු රූපේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න පටන් ගන්නවා. පටන් ගන්න තමයි ඒක දිගේම කාගෙන යනවා. එතකොට නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා. මොකද පයෙහි පටවි ධාතු වැඩි වෙදී යන්නේ කී රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක උදාසීන අරමුණක්. ඒක කෙලෙස් නැති තැන. ඒ කෙලෙස් නැති තැන ඉන්නකොට හිත මොකක් කර එකක් හොයාගන්න හදන විටදී කෙලෙස් අධික තැනකට යන්නේ. ආන්නේ වෙනස ඇති වුණාට පස්සේ දැන් මේ හිතේ තියෙන ගතිය මිටතරින් වතුර බැස යේ කිව්වා වගේ වැඩි කෙලෙස් තැන තමයි අදින්නේ. මේක මම හිතලා කරන එකක් නෙවෙයි මේක තමයි හැටි. මෙන්න මේක දැනගන්න පුළුවන් නම් මට නැවත මගේ ගෝච රජ්‍යත්ව භූමිට එන්න නම් අර රූපේ අභිරමණය කරන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න එපා. න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති. යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං උපජ්ජති පාපකා කුසල ධම්ම යම් ආකාරයකට වීරියක් නැතුව කුසිත වුණා නම් උපදින්න ඉඩ තියෙන අකුසල ධර්ම තේරුම් අරගෙන තත්ත්ව සංහරාය ආපජ්ජති හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනතු ආපහු අරමුණට ගන්න බලන්න. එක දවසක් කරලා බලන්න. එක දවසක් කරලා බලන මනුස්සය කොච්චර වෙනස් වෙනවද කියලා. අපි දැන් වෙලා තියෙන හිත පිට ගියා කියලා ඒක රූපෙටමත් වෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාප. ওই දෙකේදිම වෙන්නේ අපි මායයට පක්ෂ වෙනවා. කෙලෙසයක් උපදිනවා. අපිට නැවත අරමුණට ඇවිල්ලා නෑ කමන්න වෙච්ච එකට වෙච්චාවයි මට නැවත පිටවන්න පුළුවන් නෙපයි කියලා අර ඌපන් උපදින්න ඉඩ තියෙන කෙලෙස් නොයිපද වී පළවෙනි ප්‍රධාන වීරිය තමයි තේරුම් ගන්න පුළුවන් නම් බලන්න ඒකට සතිය සති මාත්‍රාව මට්ටමින් තිබිලා බෑ. කායගත සතිය තිබිලත් බෑ. වේදනානුපස්සනා මට්ටමට යන්න ඕනේ. රැක් එක මාරු වෙන හැටි දැක් ගන්න ඕනේ කායනුපස්සනාව ඉඳලා මේ ඇහැට කනට නාසයට පයින් හැටි. පණින් පණින්ද කිසිම සංඥාවක් තියන නෙවෙයි පණින්න. හිතේ පණින පැනිල්ල පැදුරටත් නොකිය පණිවුමක්. ඒකේ මේ ලෝකේ ඉන්න එකෙකුට හික්මීමක් තියනවද කියලා බලන්න. මොකටවත් නැහැ. අපි අනුන්ට උපදෙස් දෙනවා අරේම කරපම් මෙහෙම කරපම් මම නම් දරුවා හදන්නේ හිටු කියලා තැන හිටින්න කියලා. ඔය කියන මහ ඒකාලට තියනවද බලන්න ඔතන හික්මීම. අපිට කාටවත් උපදෙස් දෙන්න අයිතියක් තියනවද කියලා. අපේ හිතේ ඒ තරම්ම කක්කාවට අදින හිතන්නේ. බල්ලෙකුට කක්ක ටිකක් දැක්කොත් එහෙම ඒක කනවයි කියන එක උට උඟ කාලයකට පස්සේ අකුරටයක් කෑවා වගේ කියලා හිතන කෙනා. ඒක කන්න බැරි නම් උට පොඩ්ඩක් ගිහලා ඉඹලා හරි එන්න ඕන නැත්තම් ඉසේකක් වක් වෙනවා. ඒක සෞත්තු වැඩි හැබැයි බල්ලගේ හැටි. අපිට තියෙන ඊටත් වැඩිය පහත් පුරග මනසක්. ක්‍රිප්ටිලියන් බ්‍රේන් එකක් තියෙන. ඒක අදින්නේ කක්කාවට ඒක දකින්න එක ඒක දකින්න එක විපස්සනාවක්. ඒකට පශ්චාත්තාප වුණොත් කෙලෙස් වැඩෙනවා. අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ මම මේ ට්‍රැක් එකේ තිබ්බේ පොල්ගහවෙලෙන් දැම්මේ මේ පැත්තට යන්නේ නමුත් කෝච්චිය ගිහලා තියෙන අනිත් පැත්ත. ඒ දැනගත්තාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම හූස්ටන් ගියාට පස්සේ ඉන්න මේ එක්කෙනෙක් එක්ක ගමනක් ගියා මිනිහා කිරුවේ ඇත්තටම අඟහරු ලෝකෙන් පස්සේ නවත් පරීක්ෂා කරන පැත්තේ හිටියේ. එච්චර ලොක්කේ නෙවෙයි සාමාන්‍ය සොක්කේ. ඉතින් ආ කතා කරගෙන ඉන්නකොට කියනවා මං කව මේක මේ තනි කර බොරුවක් නේද මේක ගෙනියන්නේ කියලා. සිංහලයේ කිසිකෝ එහෙමකුත් තියෙනවා කියලා. ඒ කියන්නේ ලෝකේ අපි තමයි ඉස්සරහින් ඉන්නේ කියන්නේ ওই සුදු අලියෙක් තමයි ඔය කතාවේ තියෙන්නේ. ඉතින් ආ කියනවා ඔය Saturn 5 rocket එකට පස්සේ හංගාර ලෝකයට යන rocket හැදුවට පස්සේ මේ ඒකේ ආම් එක හදන්නේ කැනඩාවෙලු. කම්පියුටර්ස් හදන්නේ ඇමරිකා එංගලන්තේ. මේ තමයි පාලක මැදිරියේ තියෙන්නේ. ඉතින් ගෙනල්ලා data feed කරලා. දැන් හොඳට යන එක දන්නවනේ. දාලා බලපුවාම මේ මේ හැදී අඟහරු ලෝකෙ තියෙද්දි rocket එක දැන් මේ පැත්තේ යනවලු. දිගටම යනවලු හැමදාම හදනවලු හදනවලු හදනවලු යන්නේම නැතිලු. පස්සේ බන්නෝට මේ ඇමරිකාවේ දෙන්නේ හැතැම්ම වලින් එංගලන්තේ ගහලා තියෙන්නේ කිලෝමීටර වලින්. ඉතින් මිනිහා කියනවා මේක ජාතික විහිළුවක් බවට පත් වුණායි කියලා. හැබැයි හෙලි කරාලු. සම්පූර්ණ අසාර්ථකයි ජාතික ධනයක්. ෆීඩ් කරන්නේ කිලෝමීටර වලින් ගණන් හදන්නේ හැතැම්ම වලින්. ඒ වගේ වයර් මාරවිලි කොච්චර වෙනවද අපේ ඇතුලේ. අපි වසංගනකොට අපි ඒක රකින්ද පුදුමාකාර මානසික ආතතියක් අපි කැප කරනවා. පුදුමාකාර අසන මේක වෙන්නේ නැහැ අහිංසක මනසක. නිහතමානී මනසක. පොඩි දරුවෙකුට කවදාකවත් ඒක රකින්න බෑනේ. යා කෙලින්ම අම්මට කියනවනේ. අන්න ඒ අහිංසකමට આવොත් අපි නිවන් දැක්කා වගේ. භවනා කරනකොට අපිට තේරෙනවා අපේ ට්‍රැක් එක. අපි යන්නේ රට් එකක. පුරුදු ට්‍රැක් එකේ දුවන්නේ රට් එක අල්ලන්න නම් පිට ගියයි කියලා ගමනක ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. ආපහු අරගෙන අලුතෙන් බිග්ිනර්ස් මයින්ඩ් ආධුනික මනසක් ඇති කරගන්න. ආධිකම්මිකෙක් වගේ නැවත පටන් ගන්න අපි හිතන තරම් මොනම බාධාවක්වත් නැහැ. මොනම බාධාවක්වත් නැහැ. ඒක නිසා ඒක තවත් නිකන් සිම්ප්ලිෆයි කරනවා නෙවෙයි ඕනෑට වැඩේ සෑහළු කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඔය කවුරු මොන જાති කෙරුවත් සතිය පටන් ගන්න මූලික මොනම සුදුසුකමක්වත් ඕනේ ඕනම කෙනෙකුට සත්‍යමත් වෙන්න පුළුවන්. ඒක බෞද්ධයන්ට විතරයි, සිල්ලකපු කට්ටියට විතරයි, පිරිමින්ට විතරයි, ගෑනුන්ට විතරයි, රාමඤ්ඤනිකාවක සම්බන්ධ වෙච්ච අයට විතරයි. එහෙම මේ දාගත්ත නීති මොනවා කෙරුවත් මේ සතිය කියන එක ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒක බෞද්ධයා මේක බුද්ධියට සින්න කරගෙන ඇත්ත මොකද බුදුරජාණන්සේ විතරයි මේ හැකියාව දැක්කේ. ඒ කියපු දේශනාව රැකන පණේපා කියලා රැක්කේ බෞද්ධයා තමයි. නමුත් බෞද්ධයාට මේකේ මේ මොනවාද ඒකට කියන්නේ? පාලන ශක්තියක් නැහැ. ඕන කෙනෙකුට සත්‍යමන්ත කොච්චරද කියනවා තමන්ගේ හිත අසත්‍යමත් වෙච්ච බව දැනගත්ත කෙනාටත් ඊගා චිත්තක් කියන්නේ සත්‍යමත් වෙන්න පුළුවන්. මෙන්න මේක දන්නේ ති මිනිසයා මේකට පෙරම් පුරණ්ඩයි ඔක්කොම කතා කියන මම මේ 100 ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. මේ කාරණාව තේරුම් ගන්න ගමනක් ගිහිල්ලා ආවයි කියලා කුසීත කරන බුදියා ගන්න වෙනුවට ඒ වෙනුවට ඊගාව චිත්තක්ෂණේ අර යන්න ඉස්සලා තිබුණු ශක්තිය එහෙමම තියෙනවා. මේකේ ඒ චිත්තක්ෂණේ ඇති කරන ශක්ති මට්ටමක් මේකේ තියෙන්නේ. ඒක නිසා කොහෙ ගියත් මේ කය තමයි යන්නේ. වෙහෙස වුණත් මේ කයමයි. වෙහෙස නොවුනත් මේ කයමයි මේක වෙහෙස වුණා කිව්වනම් මාරපාක්ෂිකයි එනම් කෙලේශයක් අපිට බුදුජානනාංශේ ලෝකෙට පහලා තියෙන මොනවා වුණත් කොච්චර වයසට ගියත් කොච්චර ඇස්පෙන් නැති වුණත් කොච්චර පිළිකාවක් ආවත් කොච්චර ඒජ් හැදුනත් මේක ඒ බව දැනගැනීමේ හැකියාව නැති කරන්න ඒ රෝගෙට බෑ මොනම රෝගයකටවත් බෑ මොනම කෙලෙසයකටවත් බෑ ඒ නිසා තමයි දැනගැනීම කියන එක විද්‍යාව නම් දැන ගැනීමට බය වීම හරහා තමයි අපි ලෙඩ වෙලා තියෙන්නේ. අපිට කොහේ හරි කිව්වොත් අපේ පවුලේ කාට හරි ෆාස් රෝවින් ටියුමර් එකක් තියෙනවා මැලිග්නන් කියලා. මුළු පවුලටම කැන්සර්නේ. කියපු වෙලාවෙ ඉඳලා ඊට ඉස්සෙල්ලා තිබුණ ගාලල්ල. කියපුවට පස්සේ දොස්තරටත් බනිනවා, වෙන කෙනෙක් ළඟට යනවා, දඟලනවා. හැබැයි ඊට පස්සේ ඉතින් ආනවා මේ ව්‍යායාම ටිකක් කෙරුවොත් හොඳ නැද්ද? භාවනා කෙරුවොත් හොඳ නැද්ද? මොන භාවනා ඊට පස්සේ තමයි ටිකක් හරි කල්පනාවත් ඒ ඉස්සර පෙන් කියලා කියලා ඉන්නේ. ඒ නිසා ඔක්කොටම පිළිකයනවා නම් මම ඒ තරමට කැමතියි. මොකද ඊට පස්සේ විතරයි කල්පනා කරන්නේ. ඒක ඒක දැන ගැනීම. ඒක ඒ පිළිකාවක් තියෙන බව දැන ගැනීම කාටද පුළුවන් සාදර හිතකින් කරන්න. මේ බණ කිව්වට මටත් සැකයි මටත් කිව්වොත් මටත් කෙලෙයිද කියලා මට හිතෙනවා. ඒ ආව මිනිසෙක් ඒ මිනිසාගේ ගෙදර යනකොට ওই හරන්තලාවේ වෙච්ච එකදී ගෑණි මිනිස්සුත් කබලා දරු ඔක්කොම කබලා එක දරුවෙක් විතරක් අන්තල්ට ගිහලා ඉඳලා බේරිලා. පස්සේ ඒ දරුවලත් මොකද්ද ප්‍රශ්නයක් කළා මැරිලා. එනවා වරින් වර මේ මොනවාද ඉතුරු වෙච්ච දෙයක් ඉල්ලගෙන යන. ආවට පස්සේ දිගට කතා කරනවා මට හරි ආසයි ඒ කතාව අහගෙන ඉන්න. මොකද මේ මනුස්සයා තාමත් කොහොමද ජීවත් වෙන්න ආසාවක් තියෙනවා. මට කියනවා පෙන්නවා කැට් ස්කෑන් එක විස්තර කරලා මගේ බ්‍රේන් එකේ දැන් කැන්සර් එකක්. මට මෙච්චරක් යනවා මාසයකට ගාණක් කියලා. ඌ ඒක පෙන්නකොට මම හව දැන් මේ පණවිඩය ආවට පස්සේ උපාසක මතර පශ්චාත්තාපයක් දායි මොකද මට හරි පුදුමයි සවන්ස බයක් ආවේ නැහැ කිව්වා. පවුලේ ඔක්කොමත් විනාශ වෙලා මිනිහාගේ ඔළුවෙත් කැන්සර් එකක්. ඒ කොලේ තියාන පෙන්නකොට මිනිහා කියනවා මට බයක් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. අපිට එහෙම වුණා නම් එහෙම. අපි කොච්චර භාවනා කළා තිබ්බත් ඒ කියන්නේ ලෙඩ තිබුණට නෙමෙයි ප්‍රශ්නේ ලෙඩක් තියෙනවා කියලා ඩයග්නොස් කරපු එක ඩයග්නොස් රිපෝට් එකට තමයි අපිට කැන්සර් එකේ. ඒ තරම්ම අපි මේ ප්‍රශ්නයක් ආවොහම ඒක වසංගගන ඉන්න තියෙන ආතාව ඒක හෙලි කිරීම ඩයග්නයිස් කිරීම මහ විශාල විශේෂණයක් විදිහට ගණන් ගන්නවා. බුදුරජාණන් මේ තිමිර පටතර ඔක්කොම ගලවලා දාලා කියනවා වරදින එක හැටි. මෙන්න මෙතන වැරදුනේ කියලා තව කාටද කියන්න තරමට අහිංසක ව්‍යංග. ඒක තව කාටද කියන්න තරම් නිහතමානී ව්‍යංග. වරදින් නැති කවුරක්වත් නැහැ. ඒ ඒ මිනිස්යාව වැරදි කරලා තිබුණා නැති ප්‍රශ්න නැහැ. භාවනා කරනකොට කියන්න පුළුවන් නම් ඒක තමයි සාසනික කියන්නේ. ඒ තමයි අපිට ලැබිලා තියෙන උත්තරම දේ බුදු ජානනාථ කෙනෙක් අපි නොයා යුතු ගමන් නොයන කෙනෙක් නෙවෙයි. ඒක සිද්ධ වෙනවා. නමුත් ඒකට පශ්චාත්තාපුණා කියලා මොකද්ද හම්බෙන්න ලාභේ? ඒ වෙනුවට ඊගාට කරන්න තියෙන දේ මොකද්ද කියලා බලනවා මිසක් මේක වසංගගෙන ජීවත් වෙන්න ගියොත් මනසත් පිළිකා හදා ගන්නවා, කයත් පිළිකා හදා ගන්නවා. ඒ වෙනුවට අහෝසි කිරීමේ ක්‍රමයක් බුදුහාමර දේශනා කරනවා. හිත පිට යන්නේ ඉස්සෙල්ලා සතිය නම් මොන රස්ති අදු ගහලාවත් ආයෙත් ආවට පස්සේ සතිය නම් ඒ දෙක අතරමැද කෙලෙස් අහෝසි වෙනවා. ඒක තමයි උපදින්න ඉඩ තියෙන කෙලෙස් නොයිපද වීම පිලිස සතර සම්‍යක් ප්‍රදාන වීදී තියෙන පළවෙනිම දේ. ඒක නිසා මේ ගමනක් ගිහලා ආවයි කියලා පශ්චාත්තාප වෙලා වසංගන කෙනාට මේ පරිශ්‍රණය කරන්න හිත දෙන්නේවත් නැහැ. මෙතන බුදුහාමුදුරු ඉන්නවයි කියලා තේරෙන්නේ නැහැ. මේ වැරදිල්ල සුවාසින්තනයක් කියලා විසලාග සුභාසින්තනයක් කියලා කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම පැහැදිලිව පිළිගන්නවා මේ ආධුනික සතිය පිහිටවන කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඒ ගැන කලබල වෙන්න එපා. නමුත් සතිය ගිහිලා ගිහිලා ගිහිලා දවසකට එනවා. වැරද්දේ අරමුණේ ඉන්නකොට දැනගන්න සතියට වැඩිය ලොකු සතියක් ඕනේ. සෙල්ලක්කාර සතියක් කරන වැරද්දේ ඉන්නකොට වැරද්දේ ඉන්න බව දැනගෙන පශ්චාත්තාප නොවේ. ඒක මානව පරිණාමේ මිනිසෙකුට හම්බෙලා තියෙන ලකු දායාදයක්. නමුත් ඒක ක්‍රියාවත් කර නැත්නම් පුස්කරු. මලකඩ ගන්න. මේක ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි අපි සංසාරේ নানা ආකාර දක්ෂකම් ඇතුව ආවට අපිට තාම මේ නිවන් මාර්ගේ පැහැදිලා නැත්තේ අපිට මේ පොයින්ට් එක අහුවෙලා තිබිලා නැහැ. අපිට කල්යාණ මිත්‍රෙක් ඉඳලා නැහැ මේ වෙච්ච වැරද්ද ඒ විදිහට ගිහිල්ලා කියන්නේ. මේ කල්යාණ මිත්‍රයක් නොවන කෙනෙකුට කියන්නත් එපා. ඒක හරි අමාරු වැඩක්. ඒකට ඒ ඒ ඊට වැඩිය සුදුසුසෙකුට ඕනේ ඒක කියන්න. ඒක කියලා කිව්වට පස්සේ ඒ ඇති වෙන සාන්තිය වැරද්ද වුණා. කල්යාණ මිත්‍රට කිව්වා. කිව්වට පස්සේ ඉන සාන්තිය එතන තමයි කල්යාණ මිත්‍රත්වය කියන එක තේරෙන්නේ. ඒකම sannivedanaක් තියෙන එතන. පුදුමාකාර sannivedanaක් තියෙනවා. ඒ හෙලි කිරීම අපි සාමාන්‍ය පාපොච්චාරණය කියලා කියනවා. ඒ පාපොච්චාරණය පුරුදු වුණා නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා. වැරදිලිම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්. එيشා කවුරුවට ඇවිල්ලා Tamanට වැරද්දක් කියනකොට ඒ මනුස්සයාට පව්කාරයට ගල් ගහලා ඇති වැඩක් නැහැ. පොඩ්ඩක් ඇත්තේ කතා කරලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒකෙන් Tamanටත් වැරද්දක් වෙච්චාම වසංගම් නැතුව කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ පිරිස වැඩි වෙලා කවදා හරි ලෝකේ ඕනම කෙනෙකුට කියන්න පුළුවන් වෙනකොට සෝවන් උනායි කියලා කියනවා. එයාට බෑ. බුදුසසුනේ සඳහන් කරන සෝවන් වෙච්ච එකන අබබ්බෝ අබබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බතාදිත පදස්ස උත්තා යං කිච්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බතාදිත පදස්ස උත්තා යා කායෙන් වචනෙන් හිතෙන් කර්ම රැස් කරන වැඩි කරනවා යං කිච්ච කම්මං කරෝති පාපකං පාප කර්ම කරනවා යං කිච්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස පටිච්චායර කද්දාකත්ව සංගන්න බෑ බලාගෙන ඉන්නවා තමන්ගේ ගුරුවරයා හම්බ වෙනකන්, කල්යාණ මිත්‍රය හම්බ වෙනකන් වැරද්ද හෙලි කරන්නේ. ඒ තමයි සුවාන්නේ නෝඩ පළවෙනිම ලකුණ. එහෙම නැත්නම් මේ වසංගනයක තමයි පෘථජනයක වැටි. ඉතින් මම මේක සම්බන්ධ කරන්න හදන්නේ ඒ වගේ වැරද්දක් කියලා කියන්නේ ගමනක් යාමක් කියලා හිතන හිත පිට යාමක් කියලා. ගිහිල්ලා ආවට පස්සේ කුසීත වෙලා බුබ්බඩ වෙලා පශ්චාත්තාප වෙනවා වෙනුවට මේක නැවත සකස් කරගෙන නිවැරදි කරගෙන මූල කර්මස්ථාන පැමිණීමේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඒක සහතික කරන කාට හරි පැහැදිලිව කියන්න බලන්න. කියපු දවසට 아무තු sannivedanayak සිද්ධ වෙනවා. ඒ මනස් දෙක අතර ඒව තෙලිපති කියන්නේ මේ භාෂාවකින් හෝ දෙකකින් නෙවෙයි. ඒකවල තේරෙට පටන් ගන්නවා මේ මුළු ශාසනයම අවුරුදු 2600 ඇවිල්ලා තියෙන ඔය ටෙලිපැතික් සිස්ටම් එකේ තමයි. වචන වලක්, තොරන් වලක්, පන්සල් වලක්, බුදු පිළිමවලවත් නෙවෙයි. භාවනා කරන කෙනෙක් තව කෙනෙකුට ආදර්ශයක් වෙලා. ඒ කතාව යනවා නම් වෙච්ච වැරදි කොයි එකටත් සමාව දෙන්න පුළුවන්. අඩුම ගාණ කියනවා. ආනන්තරිය අකුසල කර්මයක් සිද්ධ වුණත් එක ආත්මයයි විඳවන්නේ නීගාත්ම නිවන් දකින්න පුළුවන්. අපි මෙතෙක් කරලා තියෙන හැම වැරද්දකටම සමාව හැම වැරද්දටම පිළියමක් තියෙනවා. ඒ පිළියම සතියම නොවෙන්න පුළුවන්. නමුත් සති මාර්ගය යනකොට අනිවාර්යයෙන්ම ක්‍රමසාවිදි පැහැරෙන්න පටන් ගන්නවා. මොකද මේ වගේ අවංකව හදා බෙදා ගන්න යාළුවෝ අපිට හම්බෙන්න පටන් අර ගන්නවා. ඒක නා මිස මේ අපේ තියෙන මේ ලේනෑකම නෙවෙයි නෑකම කියන්නේ ඕනෑකම. ඕනෑකම තියෙනවා හැමදැනම යාළුවෙන්. හැමදැනම මේ මේ එක බොක්ක එක බඩවැල දෙකට කඩාගත්තා වගේ පිරිසෙනවා. ඒක වසන් ගන්නෙත් අපිමයි. වසන් ගන්නේ අපේ තියෙන ෂට ගතියට, මායාවී ගතියට, වංචනික ගතියට. ඉතින් මේ ශාසනයක් ඉදිරි පිට එහෙම නැත්නම් මේ සත්‍යයක් ඉදිරි පිට අන්නේ ගති පොඩ්ඩක් අයින් කරලා ඒ සතියට හෙලි කරන්න පටන් අරගත්තොත් ඒක කුසීත වස්තුවක ඉඳලා විද්‍යාරම්භ වස්තුවකට පැමිණීමක් කියලා අර්ථකථනය දෙන්න පුළුවන්. ඉතින් ඒක Tamanට සම්පූර්ණ වැටේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු